ඉතින් මේකේ කී දෙනෙක් විතර අලුත් කට්ටිය ඉන්නවද කියලා මම දැනගන්න කැමතියි. අත උස්සන්න කැමතිද? බොහොම සුළු පිසයි. ඒ පිරිසක දැන ගැනීම පිණිස අපි කරන්න හදන වැඩේ පිටිවන්ද පොඩි මතක් කිරීමක් කරොත් මට කාරණා තුනක් මතක් කරන්න හිත දෙනවා. අපි මේ වැඩමුළුවට සම්බන්ධ වෙන යෝගාවචර පිරිස වෙනුවෙන් සමහරට ස්වාමීන් වහන්සේලා වෙන්න පුළුවන් මෑණිවරු වෙන්නත් පුළුවන්. මෙහි සත්කාර තුනක් කරනවා. එකක් තමයි භාවනා මූලික කමඨහන් උපදේශ පන්තියක් ලබා දෙනවා. ඒක සමාජයට පටිගත කර ධර්ම දේශනාවක්. ඒ වගේම පිරිස උපෝසත අටහංග සීලේ පිටවනවා. අපි ඔක්කොටම පොදු චර්යාපද්ධතිය සකස් කරගන්න. ඊට පස්සේ නිස්සාරණවණේ අපි කරන භාවනා වැඩමුළුවේ ස්ථානයේ නැත්නම් මේ වැඩමුළුවේ කාගෙත් පහසු සඳහා කාලසටහනක් වැඩමුළුව පිළිබඳව ආචාර පද්ධතිය සකස් කරලා තිනවා ඒක අපි හඳුල්ලා දෙනවා. ඉතින් මම දැන් කතා කරන්නේ මේ ඉනොක්කෝටම මෑණිවරුන්ට එකතුව ඒ සත්කාර තුන දැන්ට ලැබිලා තියෙනවා කියලා. ඉතින් අපි ඒක එයත් අංගුණි ලැබලා දුන්නට එයත් අංගේ ගැළපෙනවද නැද්ද එහෙම නැත්නම් ඒ කරදරයක්ද නැද්ද කියලා වගේ තේරුම් ගැනීම සඳහා අපට සිද්ධ වෙන්නේ සාකච්ඡා වාරයක් ලබා දෙන එකයි. ඒ නිසා මේ ධර්ම සාකච්ඡාව ඒ තමන්ට ලැබිච්ච කමඨාන් මූලික උපදේශ පිළිබඳව යක් ප්‍රශ්නයක් තියෙනවනම් කරුණා කරලා මේ වෙලාවට ඒක මේ ප්‍රශ්න සාකච්ඡා වාරයට ඉදිරිපත් කරන්නයි කියලා ඉල්ලා හිටිනවා. ඒක තමයි මේ සමාදන්ව රකින්න සීලය යමක් වැටෙන්නේ නැත්නම් පදගත අර්ථ වශයෙන් එහෙම නැත්නම් ඇයි මෙවන් දෙයක් මේ වගේ දෙයකට අවශ්‍ය කරන්නේ? මොනවද මේ ශිල්පදෝල අර්ථ ආදිවාසී ඒව පිළිබඳවත් අපි මේ ධර්ම සාකච්ඡාවට ගැටළු වශයෙන් දහම් ගැටළු වශයෙන් බලාපොරොත්තු වෙනවා. තුන්වෙනි එක තමයි අපි මේ වැඩමුළු 127ක් කරලා ඉගෙනගෙන ඉදිරිපත් කළා තියෙන මේ නීති පද්ධතිය කාලසටහන අනිකුත් අපේ අවතුම් පැවතුම් පිළිබඳව තියෙන නීති පද්ධතිය ඒක පිළිබඳව කාට හරි කියන්න කරන්න දෙයක් තියෙනවනම් දැනගන්න යමක් තියෙනවනම් ඒකත් මේ අවස්ථාව කරගන්න. ඉතින් මේ මූලික කාරණා තුනට අමතරව තම තමන්ගේ කමඨහන් සුද්ධ කිරීමත් මේ ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල කරන දෙයක් තවත් අදහසක් ඉදිරිපත් කරනවා නම් මේ ප්‍රශ්න පිළිතුරු වැඩ පිළිවෙලේ මේ වැඩමුළුවට සම්බන්ධ ධර්මදේශනාවලියක් පවත්වනවා අදපටන් ඒ ධර්මදේශනාව සම්බන්ධ ප්‍රශ්න හෝ නැ පැහැදිලි නැති කරුණු ඒ තීත්‍රිපත් කර ගන්න. මෙන්න මේ කරුණු අපි ප්‍රමුඛතාවයක් දෙනවා ඉදිරිපත් කරන ප්‍රශ්න සම්බන්ධයෙන්. ඒ අනුව අපි සීවෙනි භාවනා වැඩමුළුවේ ඉඳලා විශාල ප්‍රගතියක් ලැබුවා. මේ අපි වැඩමුළුවට අදාළ නැති පිළිසෙට අදාළ නැති අනවශ්‍යයි කියලා හිතෙන මූලධර්ම ප්‍රශ්න අපි ගන්නෑ. ඒකෙන් අපි ලොකු පිටිස ලොකු ගොනුවකට ආවා. ඒක අපි දිගටම අගය කරනවා. එතකොට අපිට දවස් දෙක තුනක් යනකොට අපි එකම පිරිස එකම පවුලේ වගේ එකම වහලකට ඉඳගෙන එකම බත්තලි බත් කාලා එන ගැම්ම අත්දකින්න දෙයක් වඩටපත් වෙලා තියෙනවා. ඉතින් ඒකයට කරන ගෞරවයක් වශයෙන් අපි වැඩමුළු සංවිධානයේ අපහසුයි නමුත් ඉල්ලා හිටිනවා. මම මේ හෙලි කරපු ප්‍රතිපත්ති දිගේ මිස අනිකුත් ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒක කියවලා ඒ අතන කියලා දෙන්න විසිකරන්න එපා ප්‍රශ්න විසිකරන්න එපා කියලා දෙන්නේ මේ ප්‍රශ්න අපි සභාවාරයට ගන්නෑ ගන්නෙත් මේ කාරණාව නිසා මෙන්න මේ මේ කරුණු මේ මේ නීති පද්ධතිය යටවත්ව නැවත ලියන්නේ කියලා එතන මතක් කරලා දෙන්න. ඒක විශාල ගෞරවයක්. නැත්තම් ප්‍රශ්න එහිමිට පිළිස්ස මන්ද උත්සාහය වෙනවා. අනිත් එක තමයි මේ වගේ නොගැලපෙන ප්‍රශ්න අපි ඉදිරිපත් කරගත්තොත් අපි හැමදාම මූලධර්ම ප්‍රශ්න වල එහෙම නැත්නම් වැඩමුළු තියෙන ප්‍රායෝගිකත්වෙ නැති වෙනවා. ඒ තේසා මේ වැඩ මේ දහම් ප්‍රශ්න දහම් ගැටලු ප්‍රශ්න චාර්ත්‍ය වැඩ පිළිවෙල හරි වැදගත් වෙනවා මේක අපිට අමාරු එක දවසේ වැඩ පිළිවෙලක කරන්න අනිවාසික වැඩ පිළිවෙල කරන්න ඒ නිසා අනිවාසික වැඩමුළුවක තියෙන ප්‍රතිඵල ඍජු කර ගන්නත් එල්ලෙට යොමු කර ගන්නත් මේ කරුණු ටිකක් මම මතක් කරනවා වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩමුළුව නිසා ඉතින් මේ චිටි හඳුන්වා දීුණාට පස්සේ මම ඉල්ලා හිටිනවා ලිඛිත ප්‍රශ්න සභාගත කරන්න කවුරු හරි ඉදිරිපත් වෙන්නයි කියලා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම වැඩසටහන සඳහා මෙයට පෙර සහභාගී වූ යෝගියෙකි. ආශ්වාස සහ ප්‍රාශ්වාස මෙනෙහි කළෙමි. ආශ්වාසය සහ ප්‍රාශ්වාසය හොඳින් වැටහුණි. වෙනත් සිතුවිලි සිතට දැනුනේ ඊටමත් අඩුවෙනි. ආශ්වාස ප්‍රාශ්වාසයේදී වාර 20ක් 30ක් අතර වෙනත් සිතුවිලි නොපැමිණි අතර ඉන් අනතුරුව වෙනත් සිතුවිලි පැමිණිනි. එහෙත් ඊතා ඉක්මනින් මූල කර්මස්ථානයට පැමිණිනි. ටික වේලාවකදී කොන්දේ මැදින් දැඩි දැවිල්ලක් සහිතව වේදනාවක් දැනේ. ඒ දෙසට සිත යොමු නොකොට ආනාපානයට සිත යොමු කරමින් සිටින විට පපුවේ අමාරුවක් දැනේ. එයද ගණන් නොගෙන ආනාපානා සතියේ සිටින විට සිතට ප්‍රීතිමත් ස්වභාවයක් දැනේ. හොඳින් සූර්යාලෝකය ශරීරය වටා පැතිරී පවත්නා ස්වභාවයක්ද දැනේ. එපමණයි. ඔය කියන්නේ ප්‍රකාශයක් තියෙන්නේ ප්‍රශ්නයක් හරි එකක් නෙමෙයි කෙසේ නමුත් අපි ඒක සාදර වෙන්න ඕනේ මොකද Tamange අත්දැකීමට බොහොම සමීපව ලියලා තියෙනවා. ඉතින් මේක නා කැමති නම් මේක තවදුරටත් අපි විග්‍රහ කරලා බලනවා දකින්න නැත්නම් සභාවට ඉදිරිපත් කරනවා දකින්න. මම කැමැති දැනගන්න මේ විදිහට භාවනා කරනකොට ආනාපානියක් තියේදී අර වගේ කයේ දැනෙන කොන්දේ දැනෙන ඒ නැත්නම් බාහිර ශබ්ද වගේ දේවල් විශේෂයෙන්ම ඇඟේ දැනෙන වේදනාවල් තමම් කරන භාවනාව නිසා සතිය නිසා දැනිච්ච වාසියක්ද එහෙම නැත්නම් සතිය පවත්වන්න බාධාවත්ද කියන මේ දෙකෙන් කොයි එකද තමන්ගේ හිතේ ඒ වෙලාවේ පවතින ආකල්පය කියලා එළියපෙකනක් කියන්න කැමති නම් සමහරලාට මේ ඒක අහගෙන ඉන්න කට්ටියට ලොකු උදව්වක් වෙන්න ඉඩ තියෙනවා. කැමතිද ලියාපෙකන සභාවට ඉදිරියපත් වෙන්න. එහෙම නැත්නම් අපිට යන්න පුළුවන් ඊගා ප්‍රශ්නට. අවසරයි ස්වාමීන් වහන්ස ඇතම් අවස්ථාවලදී සතියට බාධාවක් වුණ අතර ඇතම් අවස්ථාවලදී සතිය පිටවා ගන්න උපකාරී වුණා. තවත් පොඩ්ඩක් අපිට ඒක සුද්ධ කරලා ප්‍රශ්න නගන්න පුළුවන්. මේ සතිය තියෙන නිසා වර්තමාන හිත හිත තියෙන නිසා කයේ හිත තියෙන නිසා තමයි සතියට ලැබිච්ච ආශිර්වාදයත් මේ වේදනාව දැනෙන එක එහෙම නැත්නම් මේ ආනාපානීය සතිය පැවැත්වීමට කරන බාධාවත්ද කියලා ඇහුවොත් තවදුරටත් ප්‍රශ්න පොඩි වෙනසක් කරා ඒ අනුව ආයෙත් කට උත්තර දුන්නොත් මොකද කියන්නේ ආනාපාන සතියට බාධාවක් වෙනවා සමහරවිට ඒතර මුල් කොටසට මේ සතිය තියෙන නිසයි කයේ තියෙන වේදනාව මට දැනෙන්නේ ඒක මේ සතිය පිහිටුක් බවට ලැබිච්ච ආනිසංශයක් එහෙම නැත්නම් වාසියක්. මුගක් වෙලාට අපි මේවා ගැන බලන්නේ නැතුව වෙන වෙන දේවල් ගැන කතා කරගෙන ඉන්නවා. මොකද අසතිය නිසා. සතිය තියෙනවා නම් මේක දුක් වේදනාවක් වුණා සුඛ වේදනාවක් වුණත් මේක සතියට ලැබිච්ච ආශිර්වාදයක් ප්‍රතිඵලයක් කියන හැඟීම මේක දිහා බලන්න ගියොත් ආනාපාන තියෙන බාධා ප්‍රමාණය අඩු වෙනවා. එහෙම නැත්නම් ඒ දින දුක් දෙන ගතිය අඩු වෙනවා. ඒ නිසා යෝගාවචරය භාවනා කරන්න යනකොට මට මේ වගේ කයේ සතිය පිහිටියොත් හැම වෙලාවෙම සැප වේදනා නෙවෙයි දැනෙන්නේ. හැම වෙලාවෙම සාධක කරුණු නෙවෙයි දැනෙන්නේ. බාධක කරුණක් දැනෙන්නේ මේ සතිය තියෙන නිසා. ඒ නිසා මේ දුක අවබෝධ කරගන්න එවෙනම් පෙළෙන ගතිය අවබෝධ කරගන්න, තවන ගතිය අවබෝධ කරගන්න ආන්නිවගේ එන දෙයට සාදර වෙලා යන කිනාට කොහොම ඉක්මනයි. මේක බාධාවක් කරගත්ත එක්කනා මේකෙන් අයින් වෙන්න හදනවා. එහෙම නැත්නම් මේක චෝදනාවක් වශයෙන් ඉදිරිපත් කරනවා. එතකොට යටිපහුව වෙනවා ද්වේෂයක්. අනේ ද්වේෂයක් දැනගෙන ද්වේෂය දැනගන්න හේතු කරුණු දක්වන්න ඕනේ. සතියෙන් ඉන්න නිසායි මට මේ අමතර දුක් දැනෙන්නේ. මේක දුක්ඛ සත්‍ය එළන ගතිය, තවන ගතිය දැකගන්න මේකටම ලෑස්තිලා යන්න ඕනේ. ඒක තමයි කමඨාන සුද්ධ කරනවා කියලා කියන්නේ. ඒක නිසා ලස්සනට වාර්තා කරනවා නේ. ඇති වෙච්ච ඇති හැටියට වාර්තා කරනවා නම් අහගෙන ඉන්න එක්කනට ඒක විවේචනය කරන්න පුළුවන්. මේමන විවේචනයක් කිව්වට මොකද ඒක ආස්තික විවේචනයක් අනිදාස මේක ලෑස් වෙලා යන්න මීට වැඩිය ලොකු එකක් ආපු වෙලාවෙත් අපි හිතමු කොන්දේමාරුවක් නෙවෙයි ඒ heart attack එකක් ආවයි කියලා ප්‍රෙෂර් එක නැගලා ගිඩිනස් ආවයි කියලා ඒ මම දැන් සතියෙන් ඉන්න වෙලාවේ මේක ආපේ කොහොඳයි නැත්නම් මේ සතිය තියෙන සතාව මේකේ ලස්සන මුළු මැදක බලන්න පුළුවන් කියලා ඒකට මුණ දෙනවා නම් ඒක තමයි heart attack එකකට මුණ දෙන්න තියෙන හොඳම ක්‍රමය එහෙමයි සමෙන්ස ඇතම අවස්ථාවල අර පපුව හිරකිරීමක් වගේ ඇවිල්ලා අතපය විවදීමක් ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ දීලා තියෙනවා සමහරවිට. තවත් පපුව අමාරුවක් පැමිණේවා කියලා ප්‍රාර්ථනා. <laughs> පින් සිටු වේවා තෙරුවන් සරණයි. භාවනා කරනකොට පැමිණි දුක් පැමිණි දුක් පැනිටයි කියලා සිරිදි උදු කොට වැඩියා කියලා කියොත් ඒක නම් බොහොම ඉක්මන දුක්ඛ සත්‍ය ආපෝද කරනවා. එහෙම නැත්නම් මේ එනේ එන ජීවිතේ මේක භාවනාවට බාධාවක්, ආනපාන භාවනාවක්, බාධාවක්, සතියේ බාධාවක් කියලා ගත්තොත් ඒ අනිවාර්යම ද්වේෂයෙන් යන වැඩක් කයට සහ ජීවිතයට තියෙන අනියම් ප්‍රේම සම්බන්ධය නිසා සත්‍ය වර්ධනයට බාධා කරනවා. එහෙම නැත්නම් දුක්ඛ සත්‍ය අවබෝධ කිරීමට කරන බාධාවක්. මේ වගේ දේවල් අපි ඇත්තටම පළවෙනි දවසේම බලාපොරොත්තු වෙන්නේ නැහැ. භාවනා වැඩමුළුවක. නමුත් ඉදිරිපත් කරනවා නම් එතකොට ඒක අහගෙන ඉන්න අයටත් පොදු කමටහන සුද්ධ වෙනවා. ඊට පස්සේ දන්නවා ලියන්න එපයි කියන්නේ මේක ලියන්න කියනකොට මට මේක දැක්කේ මම මට බාධාවක් විදියට සාධකයක් විදියට බාධකයක් විදියට සාධකයක් විදියට කියන එක තමයි වැඩමුළු ඇතුළත වෙනස් වෙනවා. බාධකයක් කියපේ එකනා සාධකයක් කියන පැත්තට ගියා නම් අන්න යහ වර්ධනයක් ඇති වෙලා තියෙනවා. හොඳයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන මා වසර කිහිපයක සිට ඔබ වහන්සේගේ උපදේශ පරිදි පුහුණු වෙමි. සෑම විටකම ආධුනිකයෙකු ලෙස ආරම්භ කරන අතර වම් පාය ඔසවමි. ගෙන යමි, තබමි. දකුණු පස ඔසවමි, ගෙන යමි, තබමි යනුවෙන් මෙනෙහි කරමි. ටික වේලාවක් යන විට මෙනෙහි කිරීම තුනී වී වම් පාය දකුණු පාය යනුවෙන් පමණක් මෙනෙහි වේ. දෙපා පිළිබඳ හොඳ අවධානයක් වෙති. ටික කලක සිට මුහුණ ඇතුළත එය හිසේ එය හිසේ අණුවෙන් හැඳින්විය නොහැක. යම් කිසි දෙයක් බිඳී යන ස්වභාවයක් එනම් චරචර හඬක් පිළිබඳ අවධානය යොමු විය. මෙය මුලින්ම ඇති වූයේ සක්මනේදීය. දැන් එම ස්වභාවය පර්යංකයේදීද අරමුණු වේ. එය විනාඩි 3-4ක කාලයක් පවතී. මෙය ධාතුන්ගේ බිඳී යාම පිළිබඳ නිමිත්තක් ලෙස සැලකිය හැකිද? පර්යංකය මෙම මෙතන යනුවෙන් මෙනෙහි කරන විට සමහර අවස් මම මෙතන යනුවෙන් මෙනෙහි කරන විට සමහර අවස්ථාවලදී ආශ්වාසය තියුණු ලෙසද ප්‍රාශ්වාසය මද වශයෙන්ද වැටහි. එසේ ටික වේලාවක් තිබී එකවර තිගැස්මක්ද සමග සිතේ තැම්පත් බවක් දැනේ. එලෙස විනාඩි 5ක් 10ක් පමණ සිටිනවා ඇත. නැවත ශරීරය පැද්දී ගොස් ආශ්වාසය ප්‍රාශ්වාසයට සිත නැවත පැමිණේ. සමහර වෙලාවට මෙම අවස්ථාවේදී සක්මනේදී ඇති වූවා වැනි චිරිචිරි හඬද සමග ඇතුළත බිඳී යන ස්වභාවයක් අරමුණු වේ. මේ පිළිබඳව අනුකම්පාවෙන් පහදා දෙනු මැනවි. මෙයට යොමු වීමට පෙර තිබූ කායික හා මානසික අපහසුතා විශාල ලෙස මගහැරී ගොස් ඇත. මා සෑම විටම සතියෙන් ජීවත් වන බව මට හැඟේ. ඔබ වහන්සේගේ උපදෙස් පරිදි කරන ලද භාවනාවෙන් මේ මොහොතේ මා විඳින කායික හා මානසික සුවය පිළිබඳව ඔබ වහන්සේට පුණ්‍යානුමෝදනා පූර්වකව ස්තුති කරමි. ඔබ වහන්සේට ප්‍රාර්ථනා කරන බෝධියකින් නිර්වාණ සුවය ලැබේවායිද මේ කරන ශාසනික සේවාව කරගෙන යාමට අවශ්‍ය නිදුක් නිරෝගී සුවයද ලැබේවායි ප්‍රාර්ථනා කරමි. මේකෙදිත් ඇත්තටම ආධුනිකයෙක්ගේ බලාපොරොත්තු වෙන එකක් නෙමෙයි වැඩමුළුවේ ඉස්ලාම් දවසේ බලාපොරොත්තු වෙන්න බෑ. කෙසේ නමුත් මේක පිළිබඳව අදහස් ප්‍රකාශ කරනවා නම් මම හිතනවා ආධුනිකයෙකුට මේක වැඩ ගන්න පුළුවන් වෙයි කියලා. අපි සාමාන්‍යයෙන් අරමුණක් දිහා බලනකොට අපි තුනික සාමාන්‍ය භාවනා නොකරපු කෙනෙක්ගේ පැත්තෙන් බලනකොට අපි බලන්නේ ඇති වෙච්ච අරමුණක් තමයි අපිට පේන්නේ. බබා හම්බ වෙනවා අපිට පේන්නේ. අපිට හම්බෙච්ච බබා තමයි පේන්නේ. ඒක තමයි සාමාන්‍ය ජීවිතේ හැටි. හැමදේම ආරම්භයේ වසංගල කරන්නේ. ඉතින් අපි මැදදී එකට පස්සේ අපි ඒක පිළිබඳව මත ප්‍රකාශ කරන්නේ කි මුල දන්නේත් නැතුව අග දන්නේත් නැතුව. ඉතින් ඒක තමයි සම්මුති ලෝකය කියන්නේ අපි සාමාන්‍ය කරන මේ භෞතික ඥාන කියන්නේ උවට. ඉතින් ඒක දැනගත්තට ඒකත් දැනුමක් තමයි. නෑ කියන්න බෑ ප්‍රතික්‍රියා කරන්න බෑ. නමුත් සරුවචනාංශ කියනවා මේ විදිහට පේන පේන අරමුණේ මැද බල බල මැද බල බල ගියාට එයාට මේ ජීවිතේ කියන්නේ මොකද්ද? ඇයි මං ජීවත් වෙන්නේ තේරෙන්නේ නැහැ. ඒ නිසා අරමුණු ගන්න අඩු කරලා එක අරමුණක පුළුවන් නම් මේ මැද තමයි මම දැන් පේන්නේ කියලා බලලා ඔකේ මුල බලන්න උත්සාහ කරන්න කියනවා. මේ බබා හම්බ වෙන්නේ නැහැටි. නගින ඉර නැත්තම් ඉර නගින්න ඉස්සලා තියෙන අරුණ. ඒක බලනකොට හරි විචිත්‍රයි. හරිම චමත්කාර ජනකයි අරමුණක හටගන්ම මේක සාමාන්‍ය ලෞකික ලෝකයක් කැමති. අපි මුළු සංසාරෙම ගොඩ ගහලා තියෙන්නේ ඔය හටගන්ම බලනකොට. හටගන්ම බලනකොට දේවල් රැස් වෙනවා පේනවා. ආකර්ෂණ වෙනවා පේනවා. පොදි ගහනවා පේනවා. ඊට පස්සේ ඒක වැවෙනවා පේනවා. නමුත් ਸਰවචනාංශ කියන හදන්නේ අපිට මේ පොදි ගසන්නවත් රැස් කරනවා පෙන්වන්නවත් චමත්කාරයක් පෙන්වන්නවත් නෙවෙයි මේ හටගන්ව බලලා ඒක සීඝ්‍රයෙන් අපි වෙනදා දැක්ක මැද දකින්න යනකොට ඇතිුනේ වෙනස දැක්කොත් ඒක අපිට අනිච්චයි කියලා කියන්නේ වෙනස් වීම කියලා කියන්නේ මේක දැක්කනම් තාම යෝගාචර විචිත්‍රත්වයේ දිගේ බලන්න කොට කවදා හරි මේක දිගේ ගිහින් නැතිවම දකින්න පටන් ගන්නවා මෙහෙ වන්නේ මැද බල මැද දකින්න එක තමයි පෘථජ්ජනයේ හැටි යෝගාචර කරන්නේ මැදත් එක්ක මුල බලන එක මේ මුල බලලා මුලේ සිට මැද දක්වා එනකොට ඇතිවෙන මේ ශීඝ්‍ර ප්‍රවර්ධන කොච්චර වේගවත්ද කියනවනම් දුවගෙන යලයක් අගත් අගත් දැකලා නතර වෙන්නේ අග තියෙන විසිරියෑමක් බිඳි බිඳි යෑමක් චිරිචිරි යෑමක් කැටි කැටි යෑමක් බිඳි බිඳි යෑමක් එතෙන්දි ගියාට පස්සේ යෝගාචරය අන්‍ය විහිිත වෙන්න පටන් ගන්නවා අර ආපු වේග නිසා වළක්වන්න බෑ දැන් ගත්ත අරමුණු පද්ධතියේ චිත්ත වීතියේම වෙනස් වීම දිගේ ගිහිල්ලා අන්තිමට බලනකොට සම්පූර්ණ බිඳියමක් තියෙන. ඉතින් එතෙන්දී සීන නැති වෙනවා, ක්ලාන්ත වෙනවා, heart attack එනවා, අනිච්ඡං කියනවා. නමුත් යෝගාචර මේක බලන්නේ අනිවාර්යයෙන්ම ද්වේෂයෙන්. මුල පටන් ගන්නකොට නම් පොඩි ගහනකොට නම් ළමාවිය බොහොම ලස්සනට බලනවා. එහෙනම් ඒක වෙනස් වෙන ශීඝ්‍ර වේගය අල්ලගෙන වේගෙ දිගේම ගිහිලා නැති වෙන තැනට බලනකොට යෝගාචරණයක වැරදිලා එක්ක පෙරදිලා එහෙම නැත්නම් නාස්තිකයි විනාශයක් මේක බිඳි බිඳි යනවා රත් වෙච්ච එක වලට වතුර කඳුලක් වටනවා වගේ ගලක් උඩට වතුර බිඳුවක් කට්ට විහිදලා යනවා වගේ මේක අගය කරන යෝගාවචරයක් ඉන්නවා නම් ඒක තමයි බණ වලින් කරන සේවයේ ධර්ම සාකච්ඡාවෙන් කරන සේවයේ අගය කරපු ගමන් යාට අන්තිමට යනකොට මේ හටගන්ම පේන්නේ නැහැ මැද පේන්නේ නැහැ බින්දෙනවා විතරමයි පේන්නේ. දකින්න දකින්නදී නිකන් හරියට ලෝක විනාශයට අහු වෙලා වගේ. ඒ කියන්නේ අපි මෙතෙක් සංසාරේ මේක කොච්චර වසංගන ජීවත් වෙලා තියෙනවද කියලා. අපි සංසාරේ මැද දැකලා තියෙනවා. බුදුහාමර ප්‍රයෝගයේ මුලට ගෙනියනවා. ඒකල කියන වෙන පාඩමක් කරලා ගන්න. මුලින් ඉඳලා මැදට එන වේගය පොඩ්ඩක් බලන්නකෝ. මොනතරම් වේගයෙන් වෙස්මාරු කරනවද කියලා. මොනතරම් වේගයෙන් නානාවිද රූප පෙන්වනවද කියලා. මොනතරම් වේගයෙන් බහුරූපෝලම් පානවද කියලා. ඒ අනිත්‍ය දිගේ ගිය ගමන් වේගෙට මුල මැද දකපු එකන අග පළවෙනි සැරේ දකින්නකොට එතන අල්ලගෙන ඉන්න පුළුවන් යෝගාවචරයට මේ එකම සංසිද්ධිය තමයි මුල රැස් වෙනවා එකතු වෙනවා සිලිලාරයක් පොදි ගහනවා ඒකෙම අග අරහා සමාන වේගයකින් විසිර යනවා පතුරු ගහනවා චරචර ගන්නවා කැඩෙනවා බින්දෙනවා ඉති මුල අග නොදැන තමයි අපි මෙතෙක් කල් මේ මැද අල්ලගෙන සංසාරයක් ගොඩනැගුවට බුදුජානනාංශයේ මුල පෙන්නලා අග පෙන්නන්නේ බුදුහාමුදුරුවෝ ප්‍රායෝගික නිසා. මොකද අපි හරිය ආසයි හටගන්න බලන්න. ඒකට කියන සමුදය කියලා. බබා හම් වෙන දකින්න ආසයි මරණය දකින්න කැමති නැහැ. සන්නාලියකින් අහනවා කාටද මේ සලුව වියන්නේ මේ ඊයේ ඉපදුණු කුළුඳුල් දුවට. ඉතින් බොහොම ආසයි ඒ සින්දුව කියන්නේ. ඊට පස්සේ වර්ණ හැට දාලා මේ සලුව වියන්නේ කාටද? ඒ දුවගේ දීගේ කණ්ඩායමේ වියන්නේ. සංජුණ කනකොක් පාටින් සුදුවන් මේ සලුව වියන්නේ මැරි මිය කියේ දෝගේ මිනිය වහන්න. ඉතින් ඒකට ඒ සිලිලාරමකුත් නැහැ. දැන් පුත්‍රයන්ාදේ දන්න රහසක් තියෙනවා මේ භාවනාවට විපස්සනාට ගිය කමඨාන් සුද්ධ පිච්ච එක්කනාට අන්තිමට මුල වෙන්නේ නැහැ මැද වෙන්නේ නැහැ අග විතරමයි පේන්නේ. ඒකෙත් ඉස්සලා ද්වේෂයෙන් පටන් අරගන්න. ඒක දකින්නට අරමුණටත් ද්වේෂ කරනවා ගුරුවරටත් ද්වේෂ කරනවා ධර්මයටත් ද්වේෂ කරනවා බුදුන්ටත් ද්වේෂ කරනවා. ඒ තරම් ද්වේෂයක් අපි ළඟ තියෙනවා මේ මේ මේ ඔක්කොම තියෙන බිඳි බිඳි කියලා පිළිගන්න අපි කැමති නෑ. ඒකට නාස්තිකවාදය කියලා බුදුහාමුදුරට බයින. උච්ඡේදවාදය කියලා බයින. බුදුජානනාංශමේ රස හඳුනන කෙනෙක් කියලා බයින. බුදුජානනාංශමේ කාන්තාවන් ගබ්ස කරන කෙනෙක් කියලා බයින. උනා කියන මගේ එකක් නේ ඔබලා මෙතෙක් කල මේක වසං කරගෙන ජීවත් වුණා තණ්හා වෙලා හටුවෙන්. මෙන්න රෙද්ද පට ඇරලා වෙන්නකෝ මම පේන හැටි අන්තිමට යෝගාචරය දකින්නේ බින්දෙනවා පමණයි. ඒ නිසා කොතනක හරියි සක්මණේ හරි පරියන්කේ හරි එදින්දා වැඩවල හරි ඒක දැකින දකින්න නැති කෙනෙක් නෑ දකිනවා ඔක්කොම මේක වසංගන එක තමයි කරන්නේ එමුනේ මේ වසංගනනේ මේකට හෙලි වෙන්න දුන්නොත් එහෙම නැත්නම් පක්ඛන්දනය කෙරුවොත් ප්‍රසීදනය කෙරුවොත් බැසගත්තොත් අර පිටකන මෙතෙක්කල් මේව බදාගත්තේ ඉඹ වැරදගත්තේ තාමන්ත්‍රණය කෙරුවේ පින් බින්දේ බව දන්නේ නැතුවනේ එතකොට බින්දිර බව විතරමයි පේන්නේ. හැබැයි එතකොට අර ද්වේෂපද නැමෙ තිබුණ හිත බින්දීම කියන ඥාණය විදීම කියන බව පිළිගන්න ඥාණයකටපත් වෙනවා. ඒ යෝගාවචරය මේ ලෝකෙමයි තාම ජීවත් වෙන්නේ. තාම කිසි මාර්ගඵල ඥානයක් ලැබලත් නැහැ. නමුත් බැලූ බැලූ තන පේන්න තියෙන්නේ ඒ බිඳි බිඳි යන ගතිය. ඉතින් සමහරලාට රෑ දෙක තුන නිින්ද යන්නේ. සමහරලාට ගත්ත බත්පත ඉවර වෙනකන් කා ගන්න බෑ. පටන් ගත්ත සාකච්ඡා ඉවර කරන්න බෑ. මොනවද මේ කතා කරන්න කියලා හිතනවා. මේ කවුද මේ පිනවන්න හදන්නේ කියලා හිතනවා. මොනවද මේ වසංගකන හිටියේ කියලා තේරෙන පටන් ගන්නකොට ඒ බිනි බිනි යෑමම ඒක භංග ඥානයක් වශයෙන් යම් වෙලාවක මේක බාර ගන්න මට්ටමට ආවනම් ඒක තමයි මේකේ ස්වභාවය වසංගන්න ගියාට කියලා ඒ කෙනාගේ හිත එකකින් ගැලවෙනවා කියන එක හැව මේරුවට පස්සේ සතාගෙන් හැව ගැලවෙනවා පටන් ගන්නකොට නේක බොහොම ලස්සන ආස්තරණයකද ගැලවෙන හැබැයි යට තියෙන හැම බොහොම හොඳ ආස්තරණයක්. හොඳ ආවරණයක්. ඉතින් ඒකට ආසහිතනවා. බිදි බිදි කැටි කැටි යන්න ගියාට පස්සේ පේනවා ඒ හැව ගලවලා දානකම් ඇඟ කනවා. ඊට පස්සේ කවදා හරි අර හලපු හැව ආයෙ දාගනින්ද කියලා. සතෙක් හලපු හැව ඒක කියන්නේ උදාහරණයක් විදිහට පැවිදි වුණාට පස්සෙත් මම PhD MSc කියලා කතා කරන මිනිස්සු අර හලපු හැව ආයෙ ඇඳ ගන්න හදන වගේ જાතියක් තියෙනවා. මේ කතාවේ එක තමයි අපිට කරන්න තියෙන්නේ. ඒක හැලුවනම් හැලුවා. ඕකේ දාගන්න සර්පෙක්වත් කරන්නේ වැඩි. මේ පැවිද්දන්ගේ භාවනා කරන අයගේ මේ තියෙන gati දිහා බලනකොට දෙකොණෙන් hina යනවා. මේ මිනිස්සු මේ භාවනාව හෝ නැත්නම් මේ ආධ්‍යාත්ම ජීවිතය ගත කරලා තියෙන මෙවැනි යථාර්ථයක් දකින්නද නැත්නම් මේ මේ හම්බ වෙන එකත් මාන්නයට ආඩ්ඩෙට ලාභයට සත්කාරයට තියාගන්න කියලා. ඒ නිසා මේ පළවෙනි පරිච්ඡේදයෙන් කියවෙන්නේ මේ ලියුමේ ඒ වගේ සක්මනේදී ඒ චරිචරිත සද්දේ බිනි බිදි යන බව පේනවා. පරිපස්සේ පරියන්කට ගියාට පස්සේ පරියන්කෙදී ඒ බින්දීම පටන් ගන්නකොට ඒක සක්මනේන්ද පෙන්නේ පියවරෙන්ද පෙන්නේ පරියන්කේ පෙන්නේ පස්වාසයේ ඉවරනකොටද පෙන්නේ ඇක්ලිම් වෙනකොටද පෙන්වන්නේ කියලා බිඳි බිඳි යන ස්වරූපේ අරමුණ මත රඳාපවතින ගතියක් නෑ බිඳීම බිඳීම විතරමයි ඒක වාතය ධාතුවට ආවත් තේජෝ ධාතුවට ආවත් කොයි එකෙත් බිඳෙන ස්වභාවේ ධාතු ගුණ පෙන්වන්නේ අනිතික නාම ධර්ම පැත්ත ගත්තත් නැත්නම් රූප ධර්ම වල දිහා බලනකොට ඒක බාර ගන්න පුළුවන් ඥානයක් එතනින් තමයි අපි මේ ජීවත් වෙන්න පටන් ගන්න. එතනින් තමයි අපි මේ පරමාර්ථ ධර්ම වලට කට අරින්නේ බහතෝරන්නේ ඒක තේරුම් ගත්තට පස්සේ <clears throat> වැලි කන්දක නැත්නම් වැලි ගොඩක අදපු මාළු ගාව වැල්ල වැල්ලට අහු වෙලා කඩාන යනකොට අඬන බබෙක් වගේ මේක මේ ලස්සන මාළිගාවේ ඩිසයින් එක තිබුණාට මේක සංකතයක් මෙතන තියෙන කෑලි කෑලි එකතු කරලා හදපො දූවිලි ටිකක් මෙතන තියෙන්නේ ඒ තෙතමනේ තියෙන කන කාලලා හිටින තෙතමනේ වැඩි වුණොත් හොදාගෙන යනවා. තෙතමනේ අඩු වුණොත් තුලකට ගහගෙන යනවා. ඊට පස්සේ තේරෙනවා ඉතින් මේ මාලිකාවට එන්න අපි මෙතෙක් කල නැටුවේ ආසකිරුවේ මම කිව්වේ මගේ කිව්වේ කියලා එවැනි දේවල් පිළිබඳව ආය අනාගත සැලසුම් හැදීමක් එහෙම නැත්නම් මේක පිළිබඳව මගේ ඩිසයින් එක මේක මම පේටන්ට් රෙකෝඩ් කරන්න ඕන මේ ඩිසයින් එකේ කියලා ඒ මොකක්වත් එන්නේ නැහැ තේරෙන්න පටන් ගන්නවා ළමා ලෝකේ ඒත් මේ මනුස්සයාට මේ ළමා ලෝකේ වැඩ තේරුම් ගන්න බැරි වෙන්නේ නැහැ. මොකද මම ඉඳලා ආවේ ඔතනනේ. තේරෙනවා මේක සාධාරණීකරණය කරන්න අපි කොච්චර රණ්ඩු සරුවල් කරලා තියෙනවද? කොච්චර ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරලා තියෙනවද? කොච්චර කෙලෙස් ඇති කරලා තියෙනවද? දැනගත්තට පස්සේ මුවින් නොබැන හින්දා ඉද්ද වෙන්නේ. කරන කෙනෙකුට ඉතින් ආදරය කියලා දයාව කරනවා කියලා ඉතින් හරියන එකනේ තල්ලුව දෙන්න තියෙන්නේ හරියන්නේ ඕක තමයි වැලි මාලිගාව තමයි. ඉතින් බුදුචානන්ති කියන්නේ කුමරු කුඹරන්ගේ වාලුකා ක්‍රීඩා කියලා. ඉතින් ලස්සනයි බබාලා ගෙනියනවනේ වැල්ලට ගිහිල්ලා වැල්ලේ මාලිගා හදනවා. නැවතර බිඳීම දැක්කට පස්සේ පේන්න පටන් අර ගන්නවා. කන්දේ ගෙදර නයි දෙටයි කියන්නේ කැඩෙන ගෙවල් උඹ මොකටද හදන්නේ? ගයක් කර ගයක් නාදා සිටින්නේ ගෙන් ගියදා ගෙට කිනිලා තැවෙන්නේ. ඊට පස්සේ සැලසුම් හදන්න නැතුව ඉන්න සැලසුම් හදන හැබැයි දන්නා මේක වැලි මාලිගාවක් කියලා. ඒක පිළිබඳව මේ අයිතිවාසිකම් પરම්පරාවට යන්න කතාවක් නැහැ. ඉන්ද ඉඳුන් හිටුන් කැම්බේම අවශ්‍යයි. අන්නේ මේ මේ ලිපියේ පේන්න හදන්නේ පෙන්වන්න හදන්නේ අන්නේ බිනි බිනි යන ගතිය. මේකට සාදර වෙන්න කියලා කමඨාංශුද්ධ කරන සීසෙන්වත් කියන්න හිතෙන්නේ නැහැ. ඒක සීදීනසා ගැනීමක් වගේ. මෙජිකල් ප්‍රේම කරපු හදාගත්ත හැම දෙයකම තියෙන්නේ ওই බින්දෙන ගතිය. ඉතින් දිගට භාවනා කරන්න කියලායි කියන්නේ. ඔකට නිකන් බබාට බය හිතෙන්නේ නැති වෙන්න කියන ඕම දිගට කරගෙන කරගෙන යන්නකො දිගට දිගට කරගෙන යන්නකො ඔකට ලෑස් වෙලා යන්නකො කරගෙන කරගෙන යනකොට ඔන්න බබාට කතාව තේරෙනවා. බබාට කියන්නේ මේ කොයි දෙයක්ද හොයි කියලා කිව්වොත් එහෙම heart attack ටිකක් ඉක්මනට එනවා. කොලෙස්ටරෝල් පොඩ්ඩක් නගිනවා. ටෙන්ෂන් එක පොඩ්ඩක් වැඩි වෙනවා. ඉතින් ඒ ටික ටික බාන කියන ඕක හරි හරි කියලා හිතනනේ ඕක ආයෙන ඕක දිගට කරගෙන යන්නකෝ ඒ මේ දැන් එක දවසේ භාවනාවක් නම් පළවෙනි දවසේ කරලා ඕක දැක්කනම් ගුරුවරයාත් මාරු කරනවා කමටහනත් මාරු කරනවා භාවනා මධ්‍යස්ථාන මාරු කරලා සැප හිතෙන කර්මයක් ඉල්ලනවා ගුරුවරයා අහනවා මේ මට මේක හරි අප්සෙට් මේක කරනකොට නිකන් බඩේ එකක් උන් ඉසිකක් උන් එනවා වක්කාර එනවා මට හොඳ අරමුණක් දෙන්න බැද්ද කියලා ඒ කියන්නේ මාන්නෙ වඩන, තණ්හාව වඩන, ditthිය වඩන. ඉතින් අර මේ රෙසිඩෙන්ෂල් රිට්‍රීට් වල බෑනත් පුළුවන් නම් ගාපම් බෑනම් ගාවන් හෙටත් ඕකමයි, අනිද්දත් ඕකමයි. ඉතින් අරක දිගේ යනකොට ඒ වර්ධනයක් සිද්ධ වෙන එක තමයි භාවනා කරනවා කියන්නේ. ඉතින් එනිසා මෙයාටත් කියන්න තියෙන්නේ ওই වැඩේ දිගට කරගෙන යන්න. ඉතින් ප්‍රභාකරන්ගේ ඉන බෝම්බේ වැඳගෙන පයින් කට්ටියට කුරුද්ද තමයි දෙන්නේ බුදුහාමුදුරුවෝ. බුදුහාමුදුරුවෝ කලින් පටන් ගත්තේ ප්‍රභාකරන් ඉස්සල්ලා. වැඳගන්නේ පැනපන් ඔතනින් එහාට ගියාට පස්සේ හිතනවා 아무තු ගමනක් යන්න තියෙන මට සැකයි පළවෙනි දවසේම වකීල කට්ටිය ඉඳීද කියලා. අපි යනවා ඊගා ප්‍රශ්නෙට. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. පර්යංක භාවනාවේදී ඔබ වහන්සේ දුන් උපදේශ පරිදි මම දැන් මෙනි එතන යයි මෙනෙහි කරමින් මූල කර්මස්ථානය වෙත හිත යොමු කළෙමි. ආශ්වාසයයි මෙනෙහි කරමින් පටන්ගෙන නාසිකාග්‍රය හිත හුස්ම යොමුවන බව නිරීක්ෂණය කළෙමි. නාසිකාග්‍රයේ මොහොතක් රැඳී ප්‍රාශ්වාසය පටන්ගත් ආකාරය නිරීක්ෂණය කළෙමි. ආශ්වාස වාතය සිසිල් බව සහ ප්‍රාශ්වාස වාතය නාසය මුලදී උණුසුම් බව දැනගතිමි. ටික වේලාවකින් නාසය වටා සහ කම්මුල් දෙපැත්තේ කුඩා සතුන් දුවන්නාක් මෙන් දැනෙන්නට විය. සමහර අවස්ථාවලදී කන් ඇතුලේ පවා එසේ දැනේ. පසුව හිසේ සහ නළලේද මෙම දැනීම ඇතිවේ. ටික වේලාවකින් ආශ්වාසය සහ ප්‍රාශ්වාසය නොදැනී බොහෝ වේලාවක් ගතවන බව දැනේ. පසුව මූල කර්මස්ථානය වෙත සිත යොමු කිරීමට හැකියේ. මුළු ශරීරය පුරාම මෙම දැනීම සමහර අවස්ථාවලදී දැනේ. නිවසේදී දිනපතා භාවනා කිරීමේදීද එදිනෙදා කටයුතු වලදීද මෙම දැනීම වරහන් ඇතුලේ සංවේදන ඇතිවේ. මා භාවනා අරමුණෙන් පිට යන සෑම අවස්ථාවකදීම මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමින් මූල කර්මස්ථානයට හිත යොමු කරමි. සක්මන් භාවනාවේදී මොහොතක් එකතන රැඳී සිට ශරීරය ගැන මෙනෙහි කරමි. පසුව වම දකුණ ලෙස සිතමින් සක්මන් කරමි. ටික වේලාවකින් නැවත ශරීරයේ තනින් තන දැනීම ඇතිවේ. විශේෂයෙන් හිසෙහි සහ නළලේ පැමිණි සමාවෙන්න විශේෂයෙන් හිසෙහි සහ නළලේ සතුන් දුවනවා මෙන්ය. නමුත් ඔබ වහන්සේ මූලික උපදේශ මාලාවේදී කියා සිටියේ උඩුකය අමතක කර පාද කිරේ අවධානය යොමු කරන ලෙසය. සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස නිරීක්ෂණය කරමින් ගමන් කළෙමි. ශරීරයේ ඇතිවන දැනීම නිසා සිත පාද දෙකෙහි රැඳී නොසිටී. මෙම සිදුවීම පහදා දෙනමෙන් ගෞරවයෙන් ඇයද සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ සහ නිවන් සුව පතමි. මේකේ කාරණා දෙකක් සුද්ධ තුනක් වෙනවා. සුද්ධ කෙරුවොත් හොඳයි කියලා මට හිතෙනවා අහගෙන ඉන්නකොට ඉස්සල්ලා එකටයි මේ කියවන අපේ සුරංගිනුනටයි මතක් කරන්න තියෙන්නේ ආශ්වාස ප්‍රශ්වාස මිස ප්‍රාශ්වාස නෙවෙයි. ඒ වගේ පුංචි කාරණා තමයි නමුත් ආශ්වාසයයි සහ ප්‍රශ්වාසය ප්‍රකාරයේ සඳහන් කරන දෙවෙනි කියන අදහස වගේ ආස්වාසය අතුට ගන්න ප්‍රශ්වාස පිට කරන. ඒ නිසා ප්‍රාශ්වාසය නෙවෙයි සමන් লীලා තියෙන්නේ කොහොමද දන්නේ? මට අපේ නංගිනෝන බොරුවට කියනවත් දන්නෙත් නැහැ. කොහොම හරි ඒ දෙන්නට මම හිතනවා ඉස්සරලා ඉමෙත් එහෙම තිබුණේ. දෙක භාවනාවේදී සක්මනේදී ඒ මෙනෙහි කරගෙන යනකොට වරින් වර වරින් වර අරමුණ නැති වෙන බාකි එනකොට ඒකට ලෑස්තිලා ගියේ නැත්නම් ඒකට පාළු ගතියක් දැනෙනවා. ඒකට අපි ආයෙත් කරන්නේ මූල කර්මත්තාන්ට හිත දානවා. ඒ මොකද අර ගිය පාර මතක නැති වුණාට පස්සේ අපි හැරිලා ආපහු හිටපු තැනට යන්න හදනවා වගේ. ඉතින් මේක මේ සමත භාවනාවෙන් පොඩ්ඩක් ණයට අරගෙන කෙරුවොත් මේ විස්තරය සඳහා මූලධර්ම මේ රූපේ අමතක කරලා අරූපෙට හිත යනකොට අපේ හිත හිතනවා එක වැරදිල්ලක් කියලා. අපේ හිත හිතනවා පාළුවිල්ලක් කියලා. අපේ හිත හිතනවා තනිවිල්ලක් කියලා. අපේ හිත හිතනවා පටලවිල්ලක් කියලා ආයෙ රූපේ සමාදන් වෙනවා. ඉතින් ඒක තමයි ඒ භෞතිකවාදයගේ හැටි. එයා අරූපයට බයයි. හැබැයි රූපෙත් නරක එකක් නෙවෙයි මොකද කාමයේ අයින් වෙන්නේ රූපේ හිත තැබී නිසා. මම ඒ නිසා පොඩ්ඩක් මුලින් ඉඳලා කියන්නම්. එතකොට මේ මම මේ කියන්න හදන දේ තේරෙයි. අපි ඊයේ හිටපු හැටි අපේ ඊටුගොත් අපේ දිනදා ජීවිතේ කටයුතු වල හිටියා. එතකොට ඒ දිනදා ජීවිතේ පැල්ල කඩන්නනේ අපි මේ අරණියකට ඇවිල්ලා සීල් සමාදන් වෙලා සුදු ඇඳලා බණ භාවනා කරන්නේ. නමුත් අරණියට ආවට පමණින් සුදු ඇඳ පමණින් සිල් ගත්ත පමණින් හිත එක තැන් වෙන්නේ නෑනේ. අර gedara තියෙන ප්‍රශ්නයි අතීත අරමුණු අනම්මනම් අරයමියා කොච්චර දෝ කල්පනා වෙනවනේ විශේෂයෙන්ම කල්පනා වෙනවනේ ලා කොට්ටේ උඩ වාඩි වුණාට පස්සේ. ඒක ඒක ස්වභාවිකයි. කැලේ ඉන්න මීහරකා කුළු මීහරකා ගම ගිනලා බැන්දාට පස්සේ කලබල වෙනවා. ඒක හැටි. ආධුනිකයන්ට විශේෂයෙන් වෙනවා. ඉතින් මේක ඇත්තටම අපේ ප්‍රශ්න නෙවෙයි ඒක බුදුහාමුදුරන්ගේ ප්‍රශ්න. බුදුහාමුදුරනේ අපිට කියන්නේ කී කිය අතාරින්න කියලා. ඒකට අපි ඇහුවොත් හාමුදුරනේ වහන්සේ කිව්වොන කීකටාන කියලා බොහොම අමාරුයි. කවුරුත් ඒකට ඉඩ දෙන්නේ නැනම කොහොම හරි කරලා ඇතහැරිය දැන් අලිමන්තුවට හරක් කියලා. මෙතන ආවට පස්සේ ඉඳගෙන ඉන්නකොට එනවනේ කිව්වොත් ආ ඒක එහෙම තමයි. ඒක උඹේ දෝෂයක්වත් මගේ දෝෂයක්වත් නෙවෙයි. දැන් ඒ එන කාම ගුණ නෙවෙයි දැන් එන්නේ කාම සංඥා. මේන කාම සංඥාව නැති කරන්න නම් රූපයක් සමාදන් වෙන්න ඕන. එදා රූප කර්මස්ථානය කියන්නේ තමයි මේ කායනුපස්සනාව කියලා කියන්නේ. ඒක ආහනපාන වෙන්න පුළුවන්, සක්මන් භාවනා වෙන්න පුළුවන් මොනවා හරි රූපයක් අරමුණු කරනවා. යම් වෙලාවක රූපෙට බැඳෙනවයි කියලා කියන්නේ ඔන්න කාමයක් නැහැ. දැන් කාම සංඥාවක් නැහැ. එතන කාම සංඥාව කියලා කියන්නේ නීවරණ ටික කියලා ගන්න පුළුවන්. නැත්තම් පරිඋත්ථාන කෙලස් කියලා. දැන් එතකොට යාට සරණක් තියෙනවා රූපේ හිත බැඳීම නිසා, වම දකුණේ හිත බැඳීම නිසා බැඳී තියෙන චිත්තක්ෂණවල කාමේ නැහැ. කාම සංඥාවක් නැහැ. දැන් මේ රූපේ මෙතෙක් උදව් කරපේක නිසා මෙයාගේ හිත මේ රූපෙට බැඳිලා. බැඳෙනවා. එහෙම දෙයක් තමයි රූපය කියලා කියන්නේ. රූපය කියලා කියන්නේ මෙතන රූප රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප. ඒකේ තියෙන වටිනාකම කියලා. දැන් නම් සර්වඥාන්සේ දන්න මේ රූපෙ දිහා බලනකොට ඒක රූප සංඥාවක් වෙලා දී වෙලා යනවා. දැන් එතෙන්දී යෝගාවචරය ආයසරයක් ඒක බවට යන දෙනසු ආය රූපේ සමාදන් වෙනවා. ආය වෙලා හුස්ම ගන්නවා හයියෙන්. ආය මෙනේ කරන්න යනවා. ඇද්ද කරලා පොඩ්ඩක් ගෙදරින් ගෙන බඩු සෙට් එකේ හිම තියනවාද කියලා අත ගාලා බලනවා. අතරින් මෙතන නලියනකොට කෑලි කෑලි නැති වෙලා යන පටන් අරගත්තට පස්සේ ෂුවර් නෑ ගෙදියන යනකොටම බඩු ගෙනියන්න හම්බ වෙයිද කියලා කියන අප ටික පොදිය ගෙනියන්න බැරි වෙයි කියලා ප්‍රශ්නයක් හිතෙනවා. දැන් ටෙලිෆෝන් එකේම නා ටෙලිෆෝන් එකේම නම් අර යස්සන් කරලා යනකොට දෙන්න එපායි ගෙනියන්න. දැන් මේ ගෑයි ඇඟේ කැලි දිය වෙලා ගියොත් එහෙම කවුරු එක නඩු කියන්නේ. ඉතින් උගව දෙනෙක් ඒකට ඇහැරලා ඇත්ත කැරලා අතපය පොඩ්ඩ හොල්ලලා බලනවා බඩු සෙට් එක දිනනවාද කියලා. ඒකෙම එකක් තමයි ආනපානේ කෙරුවත් සක්මන් කරන හිටියත් බ්ලැන්ක්ස් අවු වෙන පටන් ගන්නවා. තැන් තැන් වල හිස්තැන් ඉතින් අර රූපේ ගෙවන් කෙරුවට පස්සේ රූපේ රූප සංඥාවක් බාටපත් වෙන අරූපෙට යනවා. එතකොට දක්ෂ යෝගාචර තියෙන අස්වැසිල තමයි රූපේ රූප සංඥාවක් බාට බොඳ වෙලා ලොඳ වෙලා විෂූණ වෙලා ගියාට මෙතෙන්දී සතිය කැඩෙන්නේ නැහැ කියන එක තේරුම් අරගන්න පුළුවන් නම් එතෙන්දී යෝගාවචරයයි බුදුහාමුදුර එකතු වෙන්න ඕනේ. එයා බලන්න ඕනේ මම දැන් බලා හිටපු රූපේ ගෙවෙනවා. නැත්නම් ඒකේ තියෙනවා විස්තර දක්වන්න බැරි වෙනවා. ඒක බොඳ වෙනවා. ඒක ලොඳ වෙලා යනවා. ඒක විෂූණ වෙලා යනවා. ඒක ලීන වෙලා යනවා. සතිය බින්දිනවා කියලා කිව්වොත් අසත්පුරුෂයි. සතිය බින්දිනවා කියලා කිව්වොත් බනහලා නැහැ. සතිය බින්දිනවා කියනත් අසුත පුත ජනේ කියලා කියනවා. නෑ මේ මේ රූපේ ගෙවන් වුණාට සතිය බිඳෙන්නේ නැහැ කියලා දකින්න නම් එයා දන්නවා ගොරෝසු රූපේ තියෙන සතියට වැඩිය ඉතාමත්ම දියුණු සතියක් උනේ රූපේ සියුම් වෙනකොට. ඒ බව දැනගෙන රූපේ අතිසූක්ෂම වෙනකොට සතිය උප්පරිමත් නැතිනම්. ආන්න ඒකට කමඨාන් සුද්ධ කිරීම කියලා කියනවා. කමඨාන් සුද්ධ කරනවා දැනගන්න ඕනේ මේ සතිය තිබියේදී දැක දැක දැන දැන මේ Taman ආඩ්ඩයට ගත්ත නිමිත්තට ගත්ත අරමුණට ගත්ත මේ රූපේ රූපාකාරයේ ගෙවෙනවා නම් ඒක කෙලස් කෙවීමක් කියලා කෙලින්ම බුදුරජාණන්සේ ඒ සාරම්මන වර්ගයේ අංගුත්තර නිකායේ සූත්‍ර 10ක් දේශනා කරලා තියෙනවා. බුදුරජාණන්සේ සඳහන් කරන තියෙනවා ආරම්මනා භික්කවේ උපජ්ජති පාපක අකුසල ධම්මා නෝ අනාරම්මන. තස්මින් යේ ආරම්මනේ පයිනේ තං අකුසලම් පහියේ. මහණෙනි කෙලේශයක් උපදින්නේ අරමුණක් ඇතුවමයි නැතුව නොවේ. නිසා උපන් අරමුණ ගෙවෙනවයි කියලා යනවනම් ඒ කියන්නේ කෙලස් ගෙවෙනවා. කොයි වෙලාවකදී උපන් අරමුණ ගෙවිලම ගියානම් කෙලස් සම්පූර්ණයෙන්ම ගෙවුණා. නමුත් අපිට පේනවා භාවනා කරනකොට කෙලස් ගෙවෙනකොට අපි මාළුවා කොට දැම්මා වගේ, පණුවෙක් දෙකට කැම්ම කැපුවා වගේ පුදුමාකාර වෙහෙසකටපත් වෙනවා. ඒ වෙහෙසයි මේ ලිපි සඳහන් වෙලා තියෙන්නේ. ඒ වෙහෙසට යනකොට යෝගාවචරයා මේ කාමයේ ගිවන් කරන්න ගත්ත රූප අරමුණ දැන් රූප සංඥා බාටපත් වෙන රූප සිුම් වෙලා අතිසූක්ෂම බවටයි යන්නේ මෙතෙන්දී මට ශ්‍රද්ධාව කඩා ගන්න නැතුව සීලේ නම් කොහොමද කැඩෙන්නේ සතිය කැඩෙන්නේ නැහැ කියලා බැලුවොත් ඇත්තට මේක සතිය වඩන්ඩ පරිේශනයක් වෙනවා සතිය වඩන්න අමුද්‍රව්‍ය ටිකක් වෙනවා පරිේශනාකාරයක් වෙනවා ඉතින් පුළුවන් ද යෝගාවචරේකට ඒ ලෑස්තිය ඒ සූදානම් බව ඒ සම්මාදිට්ඨිය ඒ කියන සම්මා සංකප්පය ඇති කරන්න කියන එක කාටවත් විනිශ්චය කරන්න බෑ. ඒ යෝගාචරයට විනිශ්චය කරන්නත් බෑ, ගුරු ආමරණ විනිශ්චය කරන්නත් බෑ. ඒ වුණත් උනා. උනේත් හොඳයි. නෝන කරන්න දෙයක්. ඉතින් නම් නැවත නැවත කරන එක කරන පැත්තෙන් බලනකොට වෙච්ච එක නන්න නැවත නැවත කරන අනිවාර්යයෙන් මෙයාට ඒක සාතික වෙන්න. එහෙමත් නොවි නැවත නැවත කරනවා නම් ඒ වනසට උපරිම සහයෝගය දෙන්න ඕන. මේ ගෙවෙන වෙලාවේදී ගෙවුනට සත්‍ය කැඩෙන්නේ නැහැ කියන එක සාහවුරු කරන්න. ආයෙක ඉක්මනට හිතේ ඉන්න හදන රූපෙට. ඒක හිතේ තියෙන කෙලෙසයක් අර නැති වෙච්ච මේ කරන්නේ හැබැයි ආයෙ දාගන්න හැදන්නේ. ආයෙ රූපේ සමාදන් වෙනවා. ඒකට හරස් කපන්නත් එපා. හිතට එන්න කියන්න ඕන නම් ආයෙනකොට බannකොට ආයෙ තනපනේ පේනවා. නමුත් ආයෙසරක් ගෙවෙන්න. ආයෙසරක් එනවා. ආයෙසරක් ගෙවෙනවා. අන්නේ ගෙවීම සහ නැවත ආනාපානට පැමිණීම කියන එක හිතන්න එක පරියන්කයක් ඇතුළත 20 30 වාරයක් වෙනවනම් ඒ යෝගාවචරයට පොඩ්ඩක් කියලා දෙන්න පුළුවන්. ඔහොම වෙන්නේ එකක් තමයි අපි මෙතෙක් කල සංසාරෙම ගත කරලා තියෙන අරමුණක් ඇතුව. දැන් අරමුණක් නැති ලෝකෙට යනකොට අපි නැවත අරමුණට එනවා. ඒක හරි. ඒකට දොස් කියන්න එපා. මේ ඉඳුරන් ඔක්කොම හැදිලා තියෙන්නේ. ඒ මූල ධර්මේ නමුත් බුදුන් ඉන්නවනේ. ධර්මේ තියෙනවනේ. සංඝයා ඉන්නවනේ. මට සීලෙ තියෙනවනේ. මට බැරිද අරමුණක් නැති තැන මේට වැඩිය හොඳයි කියලා. ඒකට අනුග්‍රහ කරන්න කියලා යෝගාවචරය කරන මේ පරිශ්‍රයෙන් අපි කියනවා ආර්ය පරිශ්‍රණිය කියලා. ඒක අමාරුයි. කාටවත් කෙරුවේ නැහැ කියලා දොස් කියන්නත් බෑ. කෙරුවයි කියලා ඒ මනසට තියෙන අඹුවක් ලැබෙන්නේ නැහැ. ඒක ධර්මයට ලාභයක්, ශාසනයට ලාභයක්. ඒ මනසා දන්නවා මින් ඉදිරියට කරදර ගෙවම් කරන්න හැටි දන්න. ඒක නිසා මම මෙහෙන් ඉස්සලා ඔය අවසාන ඒකට මේ අංක දැම්මේ නැහැ. නමුත් මේ දසුත්‍ර සූත්‍රයේම සූත්‍රයක් කිරුවේ දුප්පටි විඥා කතමේ පංච ධම්මා දුප්පටි විඥා කියලා හතරවෙනි දුප්පටි විඥා විනිවි දකින්න බැරි අරහ දකින්න බැරි කාරණාවක් නිස්සරණීය ධම්මා කියලා සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා මේ රූපය දකිනකොට රූපාරම්මණයේ හිත නැවත නැවත බැහැ ගන්න හදනකොට ඒකේ හිත පහදින් නැත්නම් ඒකට හිත බැස ගන්න නැත්නම් ඒ හිත පිහිටන් නැත්නම් එහෙනම් හොඳයි ඒ වගේම අරූපේ එනකොට ඒකේ පහදිනවනම් ඒකේ බැස ගන්නවනම් ඒකේ ප්‍රමෝද වෙනවනම් ඒක කවදාකවත් වෙන්න අමාරු දෙයක් කියලා කියනවා. ඉතාමත්ම වැදගත් වෙන්නේ නැති කාරණාවක්. විනිවිද දකින්න බැරි කාරණාවක්. ඒ නිසා නැවත රූපේ සමාදන් වෙන්න හදනකොට කියන්න ඕනේ මේක තමයි කෙලස් කියන්නේ. මේක තමයි මායя කියන්නේ. දැන් අපිට ස්වච්ඡන්දයක් තියෙනවා. ස්වභාවයෙන් ආයේ ආනපන ඇති කර බලන්න හදනවා. වම දකුණ ඇති කරන බලන්න හදනවා. මෙනෙහි කරන්න හදනවා කියන මේ කතාවට පොර දාන්න නැතුව ආහාර දෙන්නේ නැතුව දැක්කේ නෑ වගේ, ඇහුනේ නෑ වගේ, මැරිච්ච මිනිහෙක් වගේ මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් තමයි තේරෙයි. කද්දාවත් කරලා නෑ මේ සෙල්ලම. ඒ වෙනුවට අරුපි සමාදන් වෙන්න කියන මොනවද පේන්නේ නැත්නම් ආ දැන් මම බුදුන්ට කිට්ටුයි ධර්මයට කිට්ටුයි සංඝයාට කිට්ටුයි සීලේ උත්කෘෂ්ඨයි සත්‍ය උත්කෘෂ්ඨයි කියලා ඒ පැත්තට යන්න ගත්තොත් එතින්දී නේ සෙල්ලක්කාර ගතිය එතින්දී නේ මේ කෙලිලොල් ගතිය එතින්දී නේ මේ ළමා ගතිය ළමා කියලා කියන බොළඳ කියන එක නෙවෙයි මේ අලුත් ගතිය වින්න මොනම බේතකින්වත් ගන්න බෑ. හැබැයි කලාතුරකින් කෙනෙක් තමයි ඒ සෙල්ලමට පයි. ඔක්කොමල කරන්නේ ආපහු අර ගෙවිච්ච රූපේ හැලපු හැලපු හැව ආයෙ දා ගන්නවා වගේ වැඩක්. ඒ නිසා අදිෂ්ඨාන කරගෙන යන්න මේක මගේම දක්ෂකමක් නිසා නෙමෙයි පෙරපින් කරපු නිසා මට භාවනා ක්‍රමයක් ලැබිලා තියෙනවා. මේකෙන් කාමයේ ගවන් කරන රූපේ ගත්ත දැන් රූපේ ගවන් කරන අරූපේ ගන්නවා. ආනේ අරූපෙට හිත යනකොට නොදන්න දෙයට හිත යනකොට ජීවීමලට හිත යනකොට ක්ෂයවීමට හිත යනකොට නිරුද්ධට හිත යනකොට ඒකෙයි පක්ඛන්දති පසීදති සම්තිට්ඨති විමුච්ඡති ඒකේ බැස ගන්න කියනවා පැනලා පහදීම ඇති කරන්න කියන පටල වෙන්නේ කියලා කියනවා ඒකයි විමුක්තිය කියලා හිතන්නේ කියනවා අප රූපෙට එනකොට න සම්තිට්ඨති න පක්ඛන්දති න පසීදති න විමුච්ඡති දැන් උනායම සංසාරට බැඳෙනවා මම මේකේ පහදින්නේ නැහැ. මම මේකේ ලගින්න යන්නේ නැහැ. මම දන්නවා මේකේ නිවන නැහැ කියලා ඒ දේ දන්නවනම් බුදු වුණා වගේ තමයි. ඒක ඉතින් ඒ ලක් බයි chance තමයි. පොට්ට chance එකක් වගේ නමුත් ඒක සර්වඥාන්සේ දේශනා කරලා තියෙන නිසා මේක නම් ඔය සූත්‍රයේ සර්වඥාන්සේ දේශනා කරපන්නේ සාරිපුත්තු ස්වාමීන් වහන්සේ මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ සර්වඥාන්සේගේ ණයට අරගෙන උපවිදින් කෙනෙක් දකින්න අමාරුයි. හැබැයි අපි මේ වගේ ආවේ ඕක දකින්න තමයි. මේ ලියන එක කරාට විතරක් නෙමෙයි. අනේ හැම කෙනාම තේරුම් ගන්න ඕනේ අපි දන්නේ කමදයි නොදන්නේ කාට කියලා ප්‍රස්තාපිරළු හදලා තියෙනවා. Something is better than nothing කියලා ඉංග්‍රීසියෙමුත් කියනවා මහා ලොකු දෙයක්. Something. ඔය තමයි භෞතිකවාදය කියන්නේ. ඒකට ඉංගියක් තමයි. ඒකට බුදුහන්සේ අනිල්ලා තමයි කියන්නේ nothing හොඳයි something හොටන්නේ. මොකද something කියන්නේ දුක something. something නම් දුක. nothing නම් නැහැ. ඉතින් ඒ නිසා මේ මෙච්චර උපයාගත්ත දේවල් ඔක්කොම තියේදී ඒ යමක් නැති තැනට යන්න කොච්චර බුදුහාමරගේ ශ්‍රද්ධාවක් ඕනද කියලා හිතන්න. කොච්චර ධර්මයේ කියලා ශ්‍රද්ධාවක් ඕනද කියලා හිතන්න. කොච්චරක් මේ 2600ක් මේ ශාසනය ගినాපු සංඝයා කෙරෙහි ශ්‍රද්ධාවක් ඕනද කියලා හිතන්න. ඊට කොච්චරක් සීලය ඕනද කියලා හිතන්න. ඒ මොකද මේ අරමුණක් තිබුණොත් නැත්නම් සීල කැඩෙන්නේ නැහැ. අරමුණක හිටියත් නැත්නම් සමාධිය කැඩෙන්නේ මේ සතිය කැඩෙන්නේ නැහැ. පුළුවන් දානවා ශ්‍රද්ධාව තියන්නේ. ඒක මේසේ මේසේ සද්ධාවක් නෙවෙයි. ඒක මේ සූරකමක් නෙවෙයි, වීරකමක් නෙවෙයි, ධීර ගතියක්. ඉතින් ඒක පහල කරගන්න මේ ලියුම හේතු වේවා කියලා අපි යනවා ඊගා ප්‍රශ්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආශ්වාස ප්‍රශ්වාසයට සිත පිහිටුවා පර්යංකයේ සිටියදී නාසයෙන් හුස්ම ඇතුල් වී පිට වී යන ආකාරය හොඳින් වැටහිණි. එසේම ප්‍රශ්වාසයෙන් පසු ඊතා සියුම් ඉඩකට පසුව නැවත ආශ්වාසය පටන් ගන්නා බවද දැනුනි. ආශ්වාස ප්‍රශ්වාසය දෙස බලා සිටීමේදී කය නිසල් නිසල්මන්ව සිටින ආකාරයේද සිත සහ කයෙහි වෙනසද පෙනිනි. නැවත හුස්මට සිත යොමු කර සිටියදී ටික වේලාවකට පසු හුස්ම නොදැනී ගොස් නළල දෙපැත්තේහි නලියන ගතියක්ද තදවීමද ඇස් දෙකෙහි රිදීමද දැනිනේ. සත් සතිය එහි රැඳී ඇති බැව් දැනිනේ. මේවා භාවනාවෙන් මේවා භාවනාවෙන් මිදුණු පසු නැති බව වැටහිනි. ගරු ස්වාමින් වහන්සේ මේ මාගේ භාවනා අත්දැකීමය. මේකට අපි ඉස්සලා කියපු ලියුම් තුනේ සහ දීපු විග්‍රහයේ සම්පින්ඩයක් වශයෙන් ගත්තොත් අපි ආස්වාසිය ප්‍රසවාසියේ අල්ලගන්නේ බොහොම අමාරු වෙන්නේ මේ රාගය, ద్వේෂය, මොහේ නැත්තම් අපි කියන මේ කාමච්ඡන්ද ව්‍යාපාදතියේදී ආනපාන දිගේ හිත පවත්වන්න පුළුවන් කියලා ආනපාන හිත පවත්වන එක තමයි අපේ භාවනාවේ පළවෙනි දොරට වැඩුම. ඊට පස්සේ බලනකොට මේ ආනපාන එක ඉරක් නෙවෙයි කඩ කඩ වෙලා තියෙනවා කියලා දකිනකොට ප්‍රසවාසිය අගේ මොකද්දෝ පැලිරක් අහුවෙනවා. මොකද්දෝ කඩ කඩතොල්ලක් අහුවෙනවා. ඉතින් මේක සතිය කඩතොල්ලක්ද සමාධිය කඩතොල්ලක්ද නැත්නම් අරමුණේ කඩතොල්ලක්ද කියලා මෙලෝ කවදාකවත් යෝගාචරයට සම්‍යක් ඥානෙ පහළ වෙන්නේ නැහැ. ඒක අහන්න ඕනේ. ඒකට මේ පරතෝ ഘോഷේ තියෙනවනේ කවුරු හරි කියලා දුන්නොත් එහෙම තමයි. ඒ කඩීම දැකීම, කඩතොල්ල දැකීම, හිස්තන දැකීම තීක්ෂණ සතියේ ප්‍රයෝජනයක් ඊට පස්සේ පුළුවන් ද මේකට බැහැ ගන්න. පුළුවන් ද මේකේ පහදින්න. පුළුවන් ද මේකේ පිහිටන්න. එහෙම නැත්නම් ඊගාව අරමුණෙත් ඊගාව ප්‍රසවාසයත් ඉවර වෙනකොට ඒ හිස්තන අවසානයේ ගෙවෙන කම්ම අන්තිම බිඳුවට ගෙවෙන කම් බලන ඉඳලා ආශ්වාසය පටන් ගන්න ඉස්සලා හිස්තනක් තියෙනවා කියලාකට සාදර වෙලා යන්න පටන් අරගත්තොත් දිගට දිගට පේන්න පටන් ගන්න ගන්නවා. නමුත් හිත කලබල වෙන හැටි, හිත චකිතයටපත් වෙන හැටි, හිත අසාත්මක ලක්ෂණ පහල කරන හැටි වක්කාර ගති පහල කරන්න හැටි අර කඩේම ලොකු වෙන්න ලොකු වෙන්න පේන්න පටන් ගන්නවා. අපි ඒකට කියනවා සැකේ කියලා. මේ සැකේ නැති වෙන්න නම් නිසක බව එන්න ඕන. නිසක බව එන්න නම් බනහලා තියෙනවා. ඒ නිසක බවත් මේ සද්ධාවට වැඩිය, ඕකප්පන සද්ධාවට වැඩිය එකට කියන්නේ අදිමුක්කය කියලා. ලෑස්විලා යනවා ඉස්සරහට එන්න තියෙන්නේ මේ කාමයේ ගවන් කරන්න ගත්ත අරමුණ නිත්‍ය සුඛ සුඛ එකක් නෙවෙයි කඩ කඩ වෙලා යන එකක්. මේ කඩයට දැකීම තමයි භාවනාවේදී ඉස්සරහට යන බවට ලකුණු. ඊට පස්සේ බලන සුළුව ගියොත් නොදැරෙන ප්‍රදේශය සහ දැනෙන ප්‍රදේශේ 50ට 50 වගේ හිටින්න එන්න පටන් ගන්නවා. අපි භාවනා කරාට නොදන්න ප්‍රදේශය 50ක් විතර වගේ. මේක හරියට කියනවා නම් චිත්‍රපටියක් බලනකොට අපි චිත්‍රපටි ශාලාවේ ඉන්න එකෙන් 50ක අඳුරේ ඉන්නේ අපි. නමුත් අපි දන්නේ නැහැ. ප්‍රොජෙක්ටර් එක වැඩ කරනකොට 50යි පරිංගකට පරිංගකට ආලෝක ධාරා දෙමින් තමයි ගෙනියන්නේ. ඒක තමයි මේ ක්‍රියාකාරකම් එන්න පටන් ගන්න. ඒකත් අපි අරමුණු කියලා හිතාන හිටියට අඩු ගාණ 50ක්වත් තියෙන මේකේ අන්ධකාරය කියලා තේරුම් අරගන්න තරම් යනවනම් ඒ යෝගාචර රූපේ සහ රූපේ අරමුණ ගෙවුනට පස්සේ සහ අරමුණ හට ගන්න වෙලාවේදී බලන්න ඉන්නවා. ඒත් මේක වෙන්නේ එක සැරේ නෙවෙයි. ඉඳපු ගමන් ආනපානේ මතුවෙනවා ආය නොදෙනියන. ආය මතුවෙනවා ආය නොදෙනියන. මේ නොදෙනියන වෙලාවට එක්ක සැකේ එක්ක නිින්ද එක්ක පිට පිට යන ගති ගොඩාක් එන්න පටන් ගන්නවා. ඒ මොකද යෝගාවචරය ලෑස්තිලා නෙවෙයි යන්නේ. ඒක යෝගාවචරයේ දෝෂයක් නෙවෙයි නමුත් හටියට ලෑස්තිලා ගියොත් නැහිස්තන එන වෙලාවේදී මේක භාවනා දියුණුවක් කියලා අල්ලන්න පටන් අරගත්තොත් යෝගාවචරයේ තියෙනවා පෞරුෂත්ව වර්ධනයක් එහෙම නැත්නම් අධිමුඛයේ වැඩිවීමක් නැත්නම් ධර්මානුග්‍රහයක් ලැබෙනවා. එයාට තේරෙන්න පටන් අර ගන්නවා ගුරු උපදේශ නොලැබුණා නම් කමඨහන් නොල සුද්ධ නොවුණා නම් නිසි වෙලාවට බණ උපදේශය නොලැබුණා නම් අපේ හිත සාමාන්‍යයෙන් කරන්නේ අරමුණකට අරමුණක් හොයන. හැබැයි සමහර විට ඒක මන් දන්නේ මොකක් මොන කාරණේ සමහරු සාමාන්‍ය භාවනා කරන ප්‍රතිචාතවලින් 10ක් 15ක් විතර අරමුණ නැති කියලා කැමති ඇත්තොත් තියෙනවා. ඒ ඒක නිකන් මේ මේ ජීවිපී කාරෝ ඉන්නේ සාමාන්‍ය ආණ්ඩුවෙම කීප දෙනෙක් ඉන්නවා 10 15ක් විතර වගේ තනිකර භෞතිකවාදියොත් ඉන්නවා මේ අධිරාජ්‍යවාදී ආණ්ඩුව ඉතින් ඒක නිසා මේ බුදුචාන් වහන්සේ බොහොම ප්‍රවේශමෙන් කතා කරන මේ අරමුණ නැති එක අගේ කරන්නේ ඒක නිවන නිසා නෙවෙයි. මේ අපි අල්ලගෙන යන කරගෙන යන වැඩපිළිවෙල තියෙන පුස්ත තේරුම් කරලා දෙන්න. ඒකේ තියෙන කොම්බේ තේරුම් කරන්න මේකේ තියෙන හිස්තන කිය. ඔය හිස්තන 50ට 50 තීදී යනවා කියලා කියන්නේ වරින් වර අරමුණ වෙනවා වරින් වර අරමුණ නැති වෙනවා කියලා. ඊට පස්සේ මේ යෝගාවචර මේ අරමුණ නැති බවට ප්‍රී කරන්න පටන් අරගත්තොත් එයාට පේනවා අරමුණක් මතුවේ මහා හිසරදයක් කියලා. මහා කරදරයක්. අරමුණු නැතිවීම බය වෙච්ච එකනට පේනවා අරමුණු නැති වෙනකොට මහා පාළුවක් මහා තනිකතිය මහා කම්මැලි ගතිය. ඒකට එයා එක්ක නිින්දට වැටෙනවා එහෙම නැත්නම් අරමුණු මෙනෙහි කරන්න යනවා. මේන්න මේ දෙකේදිම මේ දෙකටම ප්‍රතික්‍රියා කියලා කියනවා. ප්‍රතික්‍රියා නොකර මේක තියා බලන්න ඉන්න පුළුවන් නම් කවදා හරි තේරුම් ගන්න වෙනවා අද මේ භෞතික විද්‍යාඥයන්ට වෙලා තියෙනවා වගේ මේ ලෝකේ තියෙන හිස්තන 94යි 96ක් තියෙනවා 104යි වස්තු තියෙන කියන අරමුණු කරන්න පුළුවන් දේවල් තියෙන 104යි ඊටු 196ම ඩාර්ක් මැටර් නැත්නම් ඩාර්ක් එනර්ජි කියලා තේරුම් ගත්ත දවසේ අවශ්‍යක විද්‍යාඥයන් ඇතුළට ලෝකෙ දුවන්න පුළුවන්. අපි හිතුවේ ඉතර ඉත පෞද්ද අවුරුදු 100කට ඉස්සෙල්ලා එහෙම බෞතික විද්‍යාඥයන් කරන මේක දුවන්න බැරි වෙයි. උන්ද තමයි මේ යන්ත්‍රය කරකවන්නේ කියලා. නමුත් උන්ද දන්නේ මුළු ලෝකෙම 104ට අඩු 104යි. එනිසා බුදුරජාණන්සේ සම්පූර්ණ චිත්‍රය දකලා කිව්වා මේක ශූන්‍යයි කියලා. මේක තුච්ඡයි, රිත්යි, ශුන්‍යයි අනුන්ගේ තාලයකට වැඩ කරන එකක් මේක දකින්න අමාරුයි. ඉතින් ඒ නිසා අපිට සුතවත් ආර්ය ශ්‍රාවකෙක් විදිහට කරන්න තියෙන්නේ ওই පැලෙයිර දකින්නකොට, කඩෙයිර දකින්නකොට, කඩොල් තුල දකින්නකොට මුදුවර බලන්න මේ සතිය තීජිත වෙන්නේ නැත්තම් හීනයක්ද කියලා. නැත්තම් මේ මායාවක්ද කියලා. එහෙම නැත්තම් මත් වෙලාද කියලා. කවදා හරි මේ කඩ කඩතොල්ල දැකලා ඒක දිහා බලන සතිය අරමුණ දකින සතියට වැඩි සූරකමක් සෙල්ලක්කාර ගතියක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්න ඉස්සරහා ගමන්ට ලෑස්ති. ඊට පස්සේ යා දන්නවා මේ උපස්තරයක් නැතුව අනාලම්බිතව අනාරම්මනේ සතිය පවත්වන්න පුළුවන් කියලා. ඒ කෙනා තුල විතරයි ඔය මේ අනිමිත්ත සමාධිය කියන එක. අනිමිත්ත සතිය ආවට පස්සේ තමයි අනිමිත්ත සමාධිය එන්නේ. ඉතින් ඒක හිතා ගන්න බැරි එකක්. ඉතින් ඒ නිසා මේ යන පාර හරි කියලා හිතා ගන්න අනිදාසේ එන කඩ කඩිරි කඩතොළු බලාගෙන තවදුරටත් ඒකෙදී සිහි වික්ෂිප හිත වික්ෂිප්ත කරගන්න නැතුව එළඹ සිටි සිහියෙන් යන්න තියෙන හැකියාව තමයි අපි ශ්‍රද්ධාව කියලා කියන්නේ. ඒ ගතියට තමයි අපිට සීලයක් අවශ්‍ය කරන්නේ. ඒ ගතිය පවත්තන්න තමයි සතියක් ඕන කරලා තියෙන්නේ. මේ තුන හැරගෙන යන්න හැරමිටි වගේ සීලයයි ශ්‍රද්ධාවයි සතියයි බලන්න අරමුණ නැති උනට ඔතනේ මොකක්වත් කැඩෙන්නේ නැහැ. එහෙනම් හොඳටම තේරෙන මරණදී මොනවක්වත් වෙන්නේ මරණේ සද්ධාව කැඩෙන්නෙත් නැහැ, සීල කැඩෙන්නෙත් නැහැ, සතිය කැඩෙන්නෙත් නැහැ. මේක පුංචි මරණයක්. මේක පොඩ පොඩ මරණයේ පෙරහුරුවක් දෙනවා. ඉතින් කවදා හරි මේ ලෝකයේ විදිහට ශූන්‍යයි ලෝකේ තියෙන කඩයිතෝගයක් ඔක බින්දෙනවා කියලා දැනගත්තොත් පුදුජනන්සේ සඳහන් කරනවා එහෙම ලෝකේ බලන බලන ඒ විදිහට ලෝකේ බලන කෙනාව මායයට පේන්නේ නැතු වෙනවා කියලා. ශුඤ්‍යතෝ ලෝකං අවක ශුඤ්‍යතෝ ලෝකං අවකස් උමච්චු රාජාන පස්සති මේකේ ගත යුත්තක් තියෙනවා කියලා හිතනකොටම මාය රිංගල ඉවරයි කෙලෙස් රිංගල ඉවරයි මේකේ තියෙනවා තියෙන වගේ පෙනුනට නිකන් තබබ්බුලක් විතර අත තිබ්බෝ ගම් පුපුරන දෙයක් කියලා නැ තියෙන විලාට හිතන කියලා දැනගත්තා නම් එයාත් එක්ක ඉන්නේ මායя අපි හිතාන ඉන්නේ මේ ධාර්මික වැඩ කරනකොට හොඳ වැඩ කරනකොට මායя කරදර කරනවා කියලා බොහොම බරුද ඒක මේ මායයට එන්න කියලා පටන් ගන්න වැඩ. මේක හිස් දෙයක් වශයෙන් කල්පනා කරලා තුච්ඡ දෙයක් වශයෙන් කල්පනා කරන රිත්ත දෙයක් වශයෙන් කල්පනා කරන අනාත්ම දෙයක් විදිහට කල්පනා කළොත් අනුන්ගේ දෙයක් විදිහට මේක මොන සැලසුම කෙරුවත් මායයට බෑ අපිට කොක්ක ගහන්න. ඒක නිසා බුදුචානන්ස අපිට දෙන්නේ මායя පරද්දන ක්‍රමයක් නෙවෙයි. මායя කකුල් දෙක දිගහැරියට පස්සේ යටින් රිංගල යන ක්‍රමයක්. මායя ඉන්න දිගටම. බුදුචානන්සේ පෙරද්දුවෙත් නැහැ. බුදුසසුනේ කිව්වේ මේ ත්‍රිවිලර් කාර්ය දාලා යන්නේ එන් දාලා මේන් දාලා යන්නේ ආහන්නේ වගේ මහරයවට රවුමක් දාලා ගිහිල්ලා මහරයව හැරපිලා බසුකට බුදුහමසු ගිහිල්ලා ඒක තමයි අපටත් කියලා දෙන්නේ ඒ නිසා මේ රූපේ අරූපේ දෙක පේන්න පටන් ගන්නකොට අරූපෙට හේතු වෙලා රූපෙට පයින් ගන්න රූපෙට හේතු වෙලා අරූපෙට පයින් ගන්න ක්‍රමයක් මේකේ තියෙන්නේ අපි ඉස්සරහට තව ටිකක් ඒක සාකච්ඡා කරමු මේ අනේකේදී ඔය පේන කඩිර කඩතොල්ල හිස්තන දැක ගන්නා සුළු භාවනා කරන්න කියන එක තමයි මේ වෙලාවේ දෙන තියෙන උපදේශය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආනාපානසති භාවනාවේ සුසුම් රැල්ල සූක්ෂම වී ගොස් නිබ්බිදාව නිබ්බිදාව අවස්ථාවේ භාවනා කරමි. අරමුණ ලෙස පර්යංකයේදී මම දැන් මම දැන් මෙතන මෙනෙහි කරමි. නිතර නාවන ලේසි මෙතන එළිය තියෙනවා. ඒක තමයි ස්වාමීන් වහන්සේ. අන්ධකාරම තනෝ ඉඳගෙන තියෙන්නේ. කණ්ණාඩි දෙක ගෙනාගෙන මං ශ්‍රියන්ිත් දෙන්න අකුරු පොට්ටක් පොඩි. මෙතෙන් මේ වෙලාවට එළිය වැටෙනවා. අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආනාපාන සති භාවනාවේ සුසුම් රැල්ල සූක්ෂම වී ගොස් නිබ්බිදාව අවස්ථාවේ භාවනා කරමි. අරමුණ ලෙස පරයන්කේදී මම දැන් මෙතන මෙනෙහි කරමි. විගසම සිත සංසිඳී සුවදායක ස්ථානයට ස්ථානයකට ඒකාග්‍ර වේ. පිටින් විට සිතවිලි ගලා එයි. එවිට එම සිතවිලි දෙස බලා සිටිමි. සමහර අවස්ථාවල සිතවිලි සමග සිත ගලා යයි. නමුත් නැවත අරමුණ කරා පැමිණේ. සමහර අවස්ථාවල කයේ ගැස්මක් සමගම අරමුණ කරා එයි. එසේ දිගටම පරයන්කේ සිටිමි. දැන් නැගිටින්න අවශ්‍යයි දැනුණු විට පරයන්කේ නැගිටිමි. ස්වාමින් වහන්සේ එදිනදා ජීවිතයේදී හිත ගැටීමක් ඇති වුණු විට හඳුනා ගනි. හඳුනාගත් විගසම සිතට මෛත්‍රී භාවනාව මෙනෙහි වේ. බොහෝ අවස්ථාවල සිතට මෛත්‍රී මෛත්‍රී මෛත්‍රී භාවනාව ඇතිවේ. තද වේදනාවකදීත් වේදනාව තුළින් මෛත්‍රී භාවනාව මතුවේ. මීට පෙර මෛත්‍රී භාවනාව පුරුදු කර නැත. ඔබ වහන්සේට මෙම වාර්තාව ඉදිරිපත් කරමි. ඔබ වහන්සේට මේ භවයේදීම නිර්වාණ ශාන්තිය සාක්ෂාත් කර ගැනීමට මේ පින් අනුමෝදන් කරමි. මේකේ අඳුනලා දෙන්න හදන වචනේ මේ නිබ්බිදාව කියන එක ඒ කියන්නේ වින්දනයක් නෑ ඒක සාමාන්‍ය වචන නිර්වින්දනය කියලා. නමුත් මේ කාලේ වෛද්‍ය විද්‍යාව පාවිච්චි කරන නිර්වින්දනය කියන එක සීනති කරනවා කියන එක මේ කියන්නේ ආස්වාද කරන්නයි කියලා. ඒ වගේම ප්‍රතික්ෂේප කරන්නෙත් නැහැ. එහෙම නැත්නම් මනාපමනාප දෙක නැති එක තමයි නිර්මිතාව කියලා කියන්නේ. රචනයේ මුල් කොටස වල නම් ඒකට අරසා වෙලා ලියලා තියෙනවා. නමුත් අන්තිමට වේදනාවක් ආවොත්, ගැටෙන දෙයක් ආවොත් මෛත්‍රිය කරපු නැති මෛත්‍රියක් එන්න පටන් ගන්නවා කියන එක තැහෙන සෞඛ්‍ය සම්පන්න හොඳ උත්තරයක්. නමුත් අර වේදනාව વિશે යම් නුරුස්නා ගතියක් තියෙනවද කියලා බලන්න. දැන් මේ මම මෛත්‍රිය ඉන්නේ වේදනාව අපේලාවනේ. එතකොට මේ මෛත්‍රිය කියන්නේ බාම් ගන්නවා වගේ අර වේදනාව නැති කර ගැනීම අදහසින් මතු වෙනවා මේක නිබ්බිදාව නෙමෙයි මේක ද්වේෂපදනම තාම තියෙනවා. අරමුණ ගෙවියෑම හෝ මෛත්‍රිය පැමිණීම හෝ පැමිණිච්ච මේ වේදනාව හෝ ඒ මොකද්ද හේතුඵල ධර්මකින් ඇවිල්ලා තියෙන්නේ. නමුත් අපි මෛත්‍රියට කැමැති වේදනට අකමැති. එහෙම නැත්නම් ගැටෙන දෙයට අකමැති මෛත්‍රියට කැමැති. ওই දෙකේ තාම තියෙනවා. මම කියන්නේ ඒක 100ට 100ක්ම කරන්න පුළුවන් දෙයක් කියලා. අනිවාර්යයෙන් මේකේ මණ්ඩි ඉතුරු වෙනවා. නමුත් මෙතෙන්දි බැලුවොත් මේ මෛත්‍රිය එන්නේ අපිට අර ආපු වේදනාවෙන් කරාරින පැත්තක් නම් තාම තියෙනවා අර වේදනාව පිළිබඳ පොඩි ද්වේෂ ලේසියක් ඉතිරිලා තියෙනවා. අන්න ඒව තමයි මේ ලේස ධර්ම එහෙම නැත්නම් අනුසේ වශයෙන් ආශව වශයෙන් අපේ හිතේ තියෙන. අපිට පුළුවන් වුණොත් මේ ආනාපාන කරන යනකොට දැන් වේදනාවක් ආවා. ඒ වේදනාව මෙන්න මේ මේ විදිහට වට වැඩ කරනවා. ඒක පිටු දකින්න හදන්නේ නැහැ. මේ තප වේදනාවක් වුණා කියලා බදා ගන්න යන්නෙත් නැහැ. දුක් වේදනාවක් කියලා පිටු දකින්න යන්නෙත් නැහැ. මේ වේදනා ස්වરૂපේ මෙහෙමයි කියලා විකල්ප හොයන්නේ නැතුව යන්න ගියා නම් ওই නිබ්බිදා කියන වචනේ අර්ථය තවත් හරිම සෞඛ්‍ය සම්පන්නයි. ඒක නිසා මේ ඉදිරිපත් කරලා තියෙන තොරතුරු හරි තව පොඩක් කුසලතාවේ වඩා ගන්න මේ නිබ්බිදාවේදී තියෙන ප්‍රතික්‍රියා නොකර සිටීම. අවිරුද්ධ ප්‍රතිපදාව කියලා මේකට අපි කියනවා. අපන්නක ප්‍රතිපදා කියලා කියනවා. සාමීචි ප්‍රතිපන්න කියලා කියනවා. අරණ ප්‍රතිපදාව කියලා කියනවා. එනිසා වේදනාව ආවත් ඒ වේදනාව ඇවිල්ලා යනකම් ඉන්නවා මිසක් මෛත්‍රී බාම් ගන්න හදනවා කියලා කියන්නේ අර සීදීපාද යන කට්ටියට සිද්ධාලේප නිකන් දෙනවලුනේ. ඉතින් ඒකට ගෑවට ප්‍රශ්නයක් නැහැ. ඒක නිසා මෛත්‍රී නිකන් ආවනම් කිරුවට කමක් නමුත් මෙතන මම ඉල්ලා හිටිනවා මේ ද්වේෂය පිළිබඳ පොඩ්ඩක් හරි මේ වෙලාවේ sorry දුක් වේදනා පිළිබඳ ද්වේෂය තියෙනවා නම් තාම ඇවිල්ලා තියෙන නිබ්බිදාව තව දියුණු වෙන්න ඕනේ. ඒ නිසා අපි යමකට ප්‍රතික්‍රියා කරන්නේ මනාපමනාප දෙක නිසා ඒ නිසා නැවත අරමුණක් ආවත් නැවත මේ හිස්තනාවත් ඒ දෙකටම තමසේ කල්පනා කිරීම නිබ්බිදාව තමයි පස්සේ අන්තිමට උපේක්ෂාවක් පාටපත් වෙනවා නොසලින භාෂාවක්පත් වෙලා తాදී ගුණයට පාටපත් වෙනවා වෙන්නේ නිබ්බිදාව උපක්‍රම හොයනවා ඒ කියන්නේ නිබ්බිදාව ප්‍රතික්‍රියා කරනවා ඒ නිසා ප්‍රතික්‍රියා නොකරන මට්ටමට ওই දිග ඔයකමයි ක්‍රමය දිගට කරන්න කියන එකයි කියන්නේ අවසරයි ස්වාමීන් වහන්සේ මම පිම්බීම හැකිලිම කමටහන කරන කෙනෙක්මි මගේ භාවනා ප්‍රගතිය මෙසේ ප්‍රකාශ කරමි. පැයක හෝ විනාඩි 45ක සක්මනකින් පසුව භාවනාවට වාඩි වෙමි. සක්මනේදී වම දකුණ කකුල් පොළවේ හැපීමේදී හැපීමේදී වම දකුණ වශයෙන් වැටහි. පොළවේ ඇවිදින විටදී බොරළු පෑගෙන විට ඊතා ගොරෝසුවටත් වැලි පෑගෙන විට සිනිඳු එරෙන ගතියක් දැනේ. වචන වලින් නොකිය මේ ගති සිතටම දැනේ. පරයන්ක භාවනාව කරන විට හොඳින් හරිබරි ගැසී වාඩි වී මම දැන් මෙතන කියා සිතට සිතන විට ගැඹුරු හුස්මක් වරහන් ඇතුලේ පිම්බීම හැකිලීමක් දැනේ. ඉන්පසු පිම්බීම හැකිලීම දෙක තුනක් දැනී එය සංසිඳේ. පිම්බීම හැකිලීම එකටම එකතු වූවා සේ දැනී නොදැනෙන මට්ටමට එයි. ඉන්පසු සුවදායක තත්ත්වයක් දැනේ. එම తත්වයේ යටතේ හිඳින විට වාඩි වී සිටින මෙට්ටියේ තද ගතිය දැනී නොදැනී යයි. කය තුල යම් යම් තැන්වල චංචල දැනේ. සිතට සිතවිලි එයි යයි. නමුත් කයේ සැහැල්ලුව සිතේ සැහැල්ලුව සුවදායක බව දිගටම පවතී. මෙසේ පැය එකක් පැය එකහමාරක් පමණ සිටිය හැක. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මේ தත්තර ගත්තනම් ඒ අර හිතේ පවතින සාන්තිකර தත්වයේ සෝදායක தත්වය ඉරියව්ව මත හෝ තම කරන මූල කර්මස්ථානයේ මත රඳාපවතින දෙයක්ද නැත්නම් ඉරියව්ව නැති වුණත් ඒ සාන්තිකර தත්වයේ තියෙනවාද කියලා බැලුවොත් අපි නිවනට කිට් වෙන්න කිට් වෙන්න කොයි ඉරියව්වේ හිටියත් පිම්බීම හැකිරීම කරත් ආනාපාන කෙරුවත් වම දකුණ කෙරුවත් කොයි එකේ කෙරුවත් ඒකෙන් ස්වාධීනව පේනවා මේ මේ ඔය කියන සාන්තිකර தত্ত্বය අම්මා මරුණක් තියෙනවා. එහෙම නැත්නම් කියනනම් Taman කවුරුත් ගහබැන ගත්තත් ඔක තියෙනවා. මේක බලන්නේ දෙකයි ප්‍රශ්න තියෙන. අපි බලන්නේ කුප්ප වෙච්ච පැත්ත විතරයි හිතේ. ඕනම කුප්ප වෙච්ච හිතක ඒකාග්‍රතාවෙ තියෙනවා මුළු ගැන්නිලා. එක ලොකු ස්වාමීන් වහන්සේ කියනවා භාවනා කරපු එක්කනට තේරෙනවා මේ අපේ හිතේ පැත්තක් තියෙනවා මොන්නම තාලකින්වත් කෙලසන්න බෑ. අපි කවදාත් එක දකින්නේ. අපි දකින්නේ කෙලසිච්ච පැත්තයි රණ්ඩු සරුවරේ පෙන් කරච්චලේ විතරයි. ඒ නිසා කොයි වෙලාවක හරි බලන්න පුරුදු කිරුවොත් මෙච්චර ඇවිස්සලා තියෙද්දි ඒක කොනක් තියෙනවා මොන විදිහකට ඇවිස්සෙන්නේ නැහැ. එතකොට පේනවා මොහොතට ගියාට පස්සේ සිටිජේදී ආ බැලුවොත් සුනාමියක් ආවත් ඇවිස්සෙන්නේ. ඇවිස්සෙන්නේ තුනී වැල්ල තමයි. තුනී රැල්ල. ඉතින් අපි බලන්නේ රැල්ල විතරයි. සිටිජේ හරි පාළුයි. ඒ තමයි ගැඹුරුම තැන. යගේ ওই ඕනේ කලබල වෙන හිතක ওই නිශ්චල තැන තියෙනවා. ඒ නිසා ඒක බලන්න නම් ඉරියව්වේ මත රඳාපවතින්නේ නැතුව අරමුණක් මත රඳාපවතින්නේ නැතුව මේ manussකම කියන එක කෙලෙසෙන්නේ නැති එකක් තියෙනවා අපි ගා. දකින්න නැති එක තමයි අමනුස්සකම කියලා කියන්නේ. ඒක දැකලායි බුදුසසුන්සේ කතා කරන්නේ හැම කෙනෙක්ගේම හිතේ නිවන තියෙනවා. ඒ නා සමාදම් වෙන්නෙම වැරදිච්ච ටික විතරයි. වැරදිච්ච ටික විතරයි. අනුන් දිහා බැලුවත් පේන්නේ උන්දගේ වැරදි ටික විතරයි. ඉතින් ඒ නිසා අර Taman ළඟ තියෙන හොඳ ගතිය හෝ අනික කෙනාගේ හොඳ දකේ නොදකින ආර්ථිකයක් අපි ළඟ තියෙන්නේ. ඒව නොදකින දේශපාලනයක් අපි ළඟ තියෙන්නේ. ඒව නොදකින සමාජ මට්ටමක් තියෙන. නමුත් බුදුරජාණන්සේ දන්න ඔය කිසිම දෙයකට හොල්ලන්න බැරි manussකම කියන එකක් තියෙනවා. ඒ manussකම හරියටම ඔය කියන සාන්තිකර தත්ත්වය වගේ. ඔය කොයි දේවල් වුණත් ඒක සැලෙන්නේ නැහැ. ඒක අවබෝධ කරන එක නම් කවුරක්වත් කියන දෙයක් අහන්න යන්නේ නැහැ. එයා බුදුහාමුදුරුත් එක්ක ඉන්නවා වගේ පේනවා. ඔයව සැලෙන දැනකුත් තියෙනවා. ඒව තමයි පත්තර කියන්නේ. ඒව තමයි නිවුස්. ඒව තමයි රේඩියෝ. ඒව තමයි ටෙලිවිෂන්. ඒව තමයි නාව කතා. ඒව තමයි චිත්‍ර කතා. ඒව තමයි ටෙලි ඩ්‍රාමා. නම නොසැලෙන තැන දැක්කට පස්සේ පේනවා දුර්ලභෝ manussත්ත්ව ප්‍රතිලාභෝ. ඒ නිසා බලන්න ඉරියව්ව කොයි එක වුණත් ඒ තමයි අඳුනගත්තේ ශාන්තිකර తত্ত্বය නොසැලී තියෙනවා. ඒක බලන්න පිටිපස්සට පුළුවන් නම් ගෙනියලා. අපි ළඹා ලපට කාලේ තිබුණු දේ දිහා බලනකොට ඒක කවදාවත් වයසට යන්නේ ඒ කියන தത്വෙට කිසිම ගැඹුරු පිළිමකමක් නැහැ. ඒ කියන தത്വෙ බුද්ධ ධර්මකුත් නැහැ. හැබැයි බුද්ධ ධර්මයේ තියෙනවා. ඉතින් ඒ සමේ වගේ වෙනකොට බලන්න ඔය මොන හැලැපිරි ආවත් මොන ඉරියව් මාරු වුණත් මොන જાති වුණත් ඒ ශාන්තිකර தത്വෙ දිගට පවතිනවා කියලා දැනගත්ත දවසේ මේ බුද්ධෝත්පාද කාලයක තියෙන දුර්ලභකම, manussත්ත්ව ප්‍රතිලාභයක තියෙන දුර්ලභකම, ක්ෂණ සම්පත්තික තියෙන දුර්ලභකම තේරෙන්න පටන් ගන්නවා භාවනා කරයි කියලා මොකක්වත්ම ලැබිලා නැහැ. මේ දන්නේ නැති එකක් මෙතෙක් කල් යට කරගෙන පයින් පාගෙන හිටපු දෙයක් තිබුණ බව තේරුම් ගත්ත එක විතර වෙලා තියෙනවා. එතකොට කෙලෙස් වලට පලාතක ඉන්න බෑ. අපි කිසිම වෙලාවක කෙලෙස් සමාදන් වෙන්නේ නැහැ. කෙලෙස් කියන්නේ වැරදි වෙන්නේ නැහැ කියන එක නෙවෙයි. වැරදි වෙන්නේ නැති කාටද කියලා කියන්නේ සමා වෙන්නේ ඉතින් මොකද කරන්නේ? මැති වුණා. මට කරන්න ඕනකමක් තිබුණේ නැහැ. මොකද්ද මන් දන්නේ ඔය ත්‍රිවිලරේම ගහලා තියෙනවා වරදක් කළත් හිතකින් නොවේ. කාටදී අපිට කීත හැකි නේ ඔබ. කාට හරි දෙන්න ඉඩ තියෙනවා. ඉතින් අපි හිම හිතලා නැහැ. ඉතින් ඉංගල කියන සමා වෙන්න ඔබතුමාගේ ඔබතුමගේ මානසිකත්වයට බාධා වුණා සමා වෙන්න මම මම ඉතින් වැරද්දක් වුණා. මම හිතලා නෙවෙයි කරලා තියෙන්නේ. එතකොට වෙනවා අපි නිවන් දැකලා තියෙන්නේ අප්සෙට් එක තියෙන දන්නේ නැති එක විතරයි. කට්ටිය තට්ටමනවා භාවනා කරනවා තට්ටමනවා දඹදිව යනවා තට්ටමනවා අර භාවනා මේ දෙල්ලම් කරනවා නිවන් දකින්න කියලා. මේ තමයි ඉඳගෙන ඉඳන පාගගෙන ඉන්නේ. පොඩ්ඩක් නැගිටලා වලිගක සාදාලා වාඩි හිටගෙන ඇවිද ගන්න ආයෙත් නිවන පේනවා. ඉතින් මේ වගේ කෙනෙකුට කියන්න තියෙන්නේ මේ ඇතිවිච්ච පුංචි සාන්තිකර తত্ত্বය කැඩෙනවද නැද්ද කියලා බලන්න. ඒක උපේන මරණ දෙයක්ද නැහැ. මේක කද්දාවත් මැරෙන්නේ නැති. කිසිම හටගන්නමක් නැති. කිසිම පැවැත්මක් නැති. කිසිම නැතිවීමක් නැති සනාතන ධර්මයක් තියෙනවා. ඔය කෙලස් තමයි ඇතිවෙමින් නැතිවෙමින් යන්නේ. ඒ පොඩක් අයින් කළා මේක අල්ලගත්තට පස්සේ අඩිය පාදගත්තට පස්සේ බලන්න ඒක නැති කරන්න පුළුවන්ද කියලා මොනම බ්‍රහ්මයකටවත් බෑ. මොනම යකෙකුටවත් බෑ. ඒ නිසා නිතරම සමාදම් වෙන්න සාන්තිකර தත්තේ. නිතරම සමාදම් වෙන්න මේ බුද්ධකලා. නිතරම සමාදම් වෙන්න මේ ශාසන සම්පත්තිය. නිතරම සමාදම් වෙන්න මේ විස්රාම වෙන ගතිය. එතකොට එයා ඇවිල්ලා අපිව සිප වෙලඳ ගන්න. අපි යනවා ඊගා ප්‍රශ්න. ඉදිරිපත් කර ඇති ගැටලු සහ වර්තාවන් එකමනයි සම්බන්ධයි. ඔව් අපි තවදුරටත් අහන්න යන්නේ තියෙනවද කියලා මොකද අපි කාලේ වැඩි කොහොමද ඉදිරිපත් කරලා තියෙන ප්‍රශ්න අනුව මේ සංවිධානයේට මම ස්තුතිවන්ත වෙනවා. තෝරලා තියෙන හොඳයි ලිව්වේ ඔච්චර දන්නේ නැහැ. කොහොමද මේ වගේ තීන ප්‍රශ්න ගන්න මේ අපිට විසඳන්න බැරි අපි දන්නේ නැති ප්‍රශ්න මේ මූලධර්ම ප්‍රශ්න අරගෙන නිකන් ඔළුව නරක කරන්න යන්න එපා. ප්‍රායෝගික ප්‍රශ්න ගන්න. ඉතින් වෙලා තියෙන ප්‍රශ්න ආධුනිකයන්ගේ පැත්තෙන් බලනකොට සැර වැඩි වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා රස මේ හයි ප්‍රෝටීන් ආහාර දුන්නා බබාලට බඩේලිය යනවනේ. අලුත් කට්ටියට අප්සෙට් එකක් නැද්ද? අලුත් ආපු කට්ටියට මෙවුවා කියුවයි කියලා ප්‍රශ්න නැද්ද? ප්‍රශ්න උනායි කියලා මොනව කරන්නේ? දැන් එන අපි මෙතනින් මේක නැත කරනවා අපිට විනාඩි 45ක විතර කාලයක් තියෙනවා ධර්ම දේශනාවට කලින් මේ කිංසුකොපම සූත්‍රයේ යෝජනා කරලා තියෙන්නේ. හොඳයි. එතකොට අපි පහට එකතු වෙනවා ධර්මදේශනා සඳහා සම්බන්ධ වෙච්ච සීල දිනාටම තෙරුවන් සරණයි.